අතීතං මාන්වගමීය නම්පටික්ඛං ච අනාගතං යදතීතං පලීනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහේරං අසංකුම්භං තං විදිත්වා මනුභූහයේ අඤ්ඤේව කිංචං ආතප්පං කෝජඤ්ඤාමරණං සුවේ නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරත් මතං නිතං තං වේ බන්දේ කරන්තෝති සන්තෝ වාචිඛතේ මුනීති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි අදත් අපි මේ සංධ්‍යායාමි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙනවා අද ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්න තිබුණේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාශකයටයි මහා කච්චාන බද්දේක රත්ත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ බද්දේකරත්ත සූත්‍ර හතරක්ම සඳහන් වෙනවා බද්දේකරත්ත සූත්‍රය කියලා ඒ වගේම ආනන්ද බද්දේකරත්ත මහා කච්චාන බද්දේකරත්ත සහ ලෝම සංගය බද්දේකරත්ත කියලා සූත්‍ර දේශනා හතරක්ම සඳහන් වෙනවා එතකොට මේ දේශනය මහා කච්චාන බද්දේක රත්ත නමින් තමයි සඳහන් වෙන්නේ. ඒතර මේ බද්දේක රත්ය කියන්නේ <clears throat> බද්ද කියන්නේ සොඳුරු උතුම් කියන එකයි. ඒක කියන්නේ හුදකලාව කියන එක. රත්ය කියන්නේ වාසය කිරීම, හුදකලාවේ වාසය කිරීම. ඒ වගේම තවත් අර්ථයක් තියෙනවා මේකට <clears throat> එක් උතුම් රාත්‍රියක් කියලා කියනවා. <clears throat> භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර රජගහනුවර තපෝධාරාමි වැඩින් නවදීකදී තමයි මේ දේශනය උන්වහන්සේත් දේශනා කරා ඒ වගේ මහා කච්චායන ස්වාමීන් වහන්සේත් මේ දේශනය සඳහන් කරනවා. එක්තරා කාලයක භාග්‍යතුන් වහන්සේ රජගහනුවර තපෝධාරාමි වැඩ ඉන්න කාලේ සමිද්දී කියලා ස්වාමීන් වහන්සේ නමක් උදෑසනින්ම නැගිටලා තපෝධාරාමයට ගියා උන්වහන්සේ ඇඟ පහසු කරගන්න පැම් පහසු වෙන්න තපෝදා නදී කියන්නේ උණු වතුර තියෙන ඉතින් ඔය පාන්තර ජාමේ ගිහිල්ලා වුණත් ඇඟපත හොද ගන්න පුළුවන් තැනක් තමයි තපෝදා නදී කියලා කියන්නේ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ තපෝදා නදී ගිහිල්ලා ඇඟ හොදාගෙන උන්වහන්සේ ශරීරේ පොඩ්ඩක් වතුර වේලනකම් මේ පොත් මේ උන්වහන්සේට චීවරයෙන් උන්වහන්සේ ඇඟ වෙනකම් පොඩ්ඩක් වැඩි හිටියා. ඒ වෙලාවේ එක්තරා දේවතාවෙක් මේ තපෝදා නදියම ආලෝකමත් කරගෙන මේ සමිද්දී ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා එකක් පස්සකින් හිටගෙන මේ දේවතාවිය මේ සමිද්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා දානේ සිටුවම් බික්කු බද්දේක රස රත්ත්‍ස්ස උද්දී සංචල් බංගන්ත විසුව ඔබ බද්දේක රත්ත උද්දේශයක් විභංගයක් මතක තියාගෙන දරාගෙන ඉන්නවාද කියලා මේ ස්වාමීන් වහන්සේගෙන් මේ දේවතාවිය අසා සිටියා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා නකෝ අහං ආවසෝ දාරේ බද්දේක රස්සස්ස උද්දේශං භංගංච ආශ්‍රමතුනි මම මේ බද්ධේ කරත්ත සූත්‍රයේ විදේශීමත් ඒ වගේම විභංගියක් මම දන්නේ නෑ මම එහෙම මතක තියාගෙන නෑ උද්දේශය කියන්නේ මාර්ථකාව විභංග කියන්නේ මාර්ථකාව බෙදීමට එතන මේ බද්දේකරත්ත සූත්‍රයේ උද්දේශ විභාග කියලා දෙකක් තියෙනවා. මාතෘකාවක් දේශනා කරලා ඊට පස්සේ ඒක බුදුරජාන් වහන්සේ තෝරන එක තමයි සිද්ධ කරන්නේ. විභාග කියන්නේ ඒම කරපු මාතෘකාව දිගට විස්තර කරගෙන යන එක. ඉතින් මේ වෙලාවේ මේ දේවතාව ආයමත් අහනවා විශ්වෝප බද්දේකරත්තේ උද්දේශයක් විභංගයක් දන්නේ නැත්නම් අරමගාන මේ බද්දේකරත්ත ගාථාවල් දන්නේ නැද්ද කියලා අහුවා. ඒ වෙලාවේ උන්වහන්සේ කිව්වා මම මේ බද්දේක රත්යේ ගාථා දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ වා දේවතාවගෙන් ඔබ දන්නවද මේ බද්දේක රත් සූත්‍රය? ඒක දේවතාවක මම දන්නේ නැහැ. එතකොට උන්වහන්සේ ඔබ ඔබ ගාථාවක් දන්නවද? එතකොට දේවතාවක් කියන්නේ මම මාත් ගාථාවක් දන්නේ නැහැ. හැබැයි මේ බද්දේක රත් සූත්‍රය කියලා තියෙන බව දන්නවා. ඒ වෙලාවේ මේ దేవතාවිය මේ ස්වාමීන් වහන්සේට කියනවා උග්ගන්නාහීතුම් භික්ඛු බද්ධේ කරත්තස උද්දේශං තිවංගංච විශ්ව ඔබ මේ බද්ධේ කරත්තේ උද්දේශය විමංගයත් ඉගෙන ගන්න. ඒ වගේම පරියාපුරාත පුරුදු පුහුණු කර ගන්න. බද්ධේ කරත් උද්දේශං විවංගත් සංගීතා මේ බද්ධේ කරත්තේ උද්දේශය විවංගයත් අර්ථ සංහිතය අර්ථ තේනිකත් ඒ වගේම ආදි බ්‍රහ්මචාරීතා මේක නිවනටම මුල් වෙන සූත්‍ර දේශනාවක්. මේකේ ಉದ್ದೇಶයත් විභංගයත් කියන දෙකම නිවනටම උපකාරී වෙන ධර්මතාවයන්. ඒ නිසා ඔබ වහන්සේ මේක මතක තියාගන්න ඉගෙන ගන්න කියලා මේ දේවතාව මේ ස්වාමින් වහන්සේට මතක් කරා. මේ සමිද්ද ස්වාමින් වහන්සේත් එක්ක මේ ඉස්සෙල්ලත් සමිද්ද සූත්‍රයේ සඳහන් වෙනවා දේවතාවයක් ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා උන්වහන්සේගෙන්. ඉතින් මෙතනදී ඇවිල්ලා උන්වහන්සේට මතක් කිරීමක් කරනවා මේ බද්දේක රත්ත ගාථාවන් ඉගෙන ගන්න ඉස්සෙල්ලා මේවා පුරුදු පුහුණු කරගෙන ඉන්නවාද කියලා මතක තියාගෙන ඉන්නවාද කියලා මොකද සමාජාත මේ ස්වාමීන් වහන්සේ නොබෝ කලක සමාජ පැවිදි නිසා ඒ පිළිබඳව දැනුමක් නැහැ. ඉතින් උන්වහන්සේ කෙරේ අනුකම්පාවෙන් ඇවිල්ලා මේ දේවතාවය කියනවා ඔබ වාග්ය කරද්ද ගාථාවක් ඉගෙන ගන්න. ඒක උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න ගියේ නෑ. මට අවවාද කර අනුශාසනා කරන්නේ ඔබ ඔබ කවුද කියන්නේ කියන උන්වහන්සේ ඒක බාරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට මෙහෙම කියලා දේවතාව අතුරුදහන්ලා යන්නට ගියා උන්වහන්සේ රාත්‍රී උදා වුණාට පස්සේ උද බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේට මතක් කරා මේ කාරණය ස්වාමීනි මම පාන්දර ජාමේ මේ තපෝදා නදීට ගියා මේක පහසු වෙන නැත්නම් අඟපත සෝද ගන්න මේ ගිය අවස්ථාවේදී මම මේ මඟවතගෙන එලිමහන පොඩ්ඩක් වැඩිනකොට දේවතාවෙක් ඇවිල්ලා මට මේ විදිහට ඇහුවා ස්වාමීනි මේ බද්දේ කරත්තේ ಉದ್ದೇಶයක් විභංගයක් ඔබ මතක තියාගෙන දරාගෙන ඉන්නවාද මම කිව්වා ස්වාමීනි මම ඒක දේවතාවට මම ඒක එහෙම ඉගෙනගෙන මතක තියාගන්නේ නැහැ ඉතින් මම ඔයාගේ ඔබ ඉගෙනගෙන තියෙනවද කියලා මමත් එහෙම මතක තියාගෙන නැහැ. ඊට පස්සේ එයාලා මගෙන් ගාථාවත් ඉගෙනගෙන තියෙනවද කියලා ඒක මම ගාථා ඉගෙනගෙනත් නැහැ. මම මේ දේවතාවෙන් ඔබ ඉගෙනගෙන තියෙනවද ගාථාවක් පාඩම් කරගෙන ඉන්නවද කියලා ඒ දේවතාවකව මම නැහැ කියලා. ඊට පස්සේ ස්වාමීන් මේ దేవතාව මට මතක් කරනවා මිස්රෝ මේ බද්දේ කරත්ත ගාථාවන් උද්දේශයක් විභංගයක් හොඳට ඉගෙන ගන්න ඕනේ පුරුදු පුහුණු කරන්න ඕනේ මේ බද්දේ කරත්ත කියන්නේ මේ බද්දේ බද්දේ කරත්ත දේශනාව කියන්නේ ආදි බ්‍රහ්මචර්ය නිවනටම මුල් වෙච්ච දේශනාවක් කෙනෙකුට නිදහස් වෙන්න විමුක්තිය කරාම යන්න උපකාර වෙන දේශනාවක් ඒ නිසා මේකේ ಉದ್ದೇಶයත් විභංගයත් මේකේ මාර්ථකාවක් විස්තර කිරීමක් කියන දෙකම මතක තියාගන්න කියලා මට මතක් කරලා ස්වාමීන් ඉගෙන ගන්න කියලා මතක් කළා මේ දේවතාව අනුදහම් වුණා ඒ වෙලාවේ සමිද්ද ස්වාමීන් වහන්සේ කියන අනේ භාග්‍යතුන් වහන්සේ මට මේ බද්දේ කරත්තේ උද්දේශයත් විභංගයත් දේශනා කරන්න කියලා මේ සමිද්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තේනෙහි විද්දුසු නැහෙන මිශ්‍රව බහන්න හොඳට මානසිකාර කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මම දේශනා කරන්න මේ දේශනා කරපු එක නිතරම නුවණින් විමසලා බලන්නකෝ සංසුනාත සාදුකම් මානසිකාර දහනවා වගේම හොඳට මානසිකාර කරන්නකෝ මෙනෙහි කරන්න කිව්වා මේ දේශනාව ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ සමිද්දි ස්වාමීන් වහන්සේ මේ විදිහට දේශනා කරා අතීතං නාන්න ගමීය නප්පටික්කං කියනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං අතීතං නාම ගමෙය අතීතයට යන්න එපා කිව්වා. නප්පටික්ඛං කේ අනාගතං අනාගතය ප්‍රාර්ථනා කරන්න යන්නත් එපා කිව්වා. යද තීතං පහීනන්තං අතීතය කියන්නේ පහීන එකක්. ඒ නිසා එහෙට ගිහින් වැඩක් නැහැ. අපහත්තං ච අනාගත අනාගතේ තාම පැමිණලා නැහැ. නිසා ඒකෙදි පැමිණලා ගිහිල්ලා වැඩකුත් නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති ඒ නිසා වර්තමානයේ මේ මොහොතේ හටගන්න ධර්මතාවයන් හොඳට නුවණින් විමසා බලන්න තත්ත තත් ඒ තනේ කාරණා නුවණින් විමසලා බලන්න අසංකීරං අසංකුබ්බං සංවිදිත්තා මනුබ්‍රෝහේ හිත ඇලෙන්නෙත් නැතුව නැටෙන්නෙත් නැතුව ඒ විදිහට මේ මනස දියුණු කරන්න කියලා දේශනා කරා. අජීව කිච්ඡං මාතප්පං අද කළ යුතු දේ අදම කරන්න ඕනි. කෝජඤ්ඤා මරණංසුවේ හිත මෙරේවිද කියලා දන්නේ නැහැ. නෛනෝ සංඝ්‍රාන්තේන මහාසේනේන මජ්ජුනා මහා සේන ඇති මේ මරණයත් එක්ක givisum කවුරුත් ගහගෙන නැහැ කියනවා. එවං විහාරි ආතාපි අහෝරත්ත මසන්විතං මේ විදිහට අප්‍රමාදීව දිවාන දෙකේ යම් කෙනෙක් කටයුතු කරනවා නම් සම්මේ බද්ධේ කරද්දෝ ධානයට බද්ධේ කරත් නැත්නම් උතුම් හුදකලාවේ වාසය කරනවායි කියලා සන්තුවාචික්කතේ මුනි එයාට ශාන්ත මුනිවරයා කියනවා කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ විහාරයට වැඩම කරා. ඒතර මේක තමයි භාග්‍යයට රැත්තේ උද්දේශය කියන එක. මේක තමයි මාර්ගිකාව. ඒතර භාග්‍යතුන් වහන්සේ මාර්ගිකාව විතර දේශනා කරලා විස්තර කරන්නේ නැතුව විහාරයේ මේ උන්වහන්සේ වැඩ ඉන්න තැනට වැඩම කරා. භාගතුන් වහන්සේ ටික වෙලාවක් වැඩියට පස්සේ මේ තවත් ස්වාමීන් වහන්සේලා මෙතන හිටිය සම්බුද්ධ ස්වාමීන් වහන්සේ වගේම විසුණු වහන්සේලා හැමෝම අතර කතා වුණ භාගතුන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කරා හැබැයි මේක විස්තර වශයෙන් දේශනා කරේ නැහැ. ඉතින් ඒ නිසා කවුද මේ දේශනාවේ මේ බද්දේකරත්තේ විස්තර වශයෙන් දේශනා කරන මේක විභංගයේ දේශනා කරන්නේ කවුද කියලා කතා වුණා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා කතා කරනවා ආය මේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ ගැන භාගතුන් වහන්සේත් ඒ වගේම අනිකුත් ස්වාමීන් වහන්සේලා නිතර වර්ණනා කරනවා පොඩි දෙයක් දේශනා කරන ඒවා විස්තර වශයෙන් දේශනා කරන්න පුළුවන් කෙනෙක් හැටියට. ඒතර බුද්ධ ශාසනයේ පොඩි දේශනා විස්තර වශයෙන් දර්ශනසම දේශනා කරන්නේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ තමයි ප්‍රසිද්ධ වෙලෙ හිටියේ. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා කතා කරා එහෙනම් මේ කෙටි දේශනාව අපි අම් කච්චායන ස්වාමීන් වහන්සේ ළඟට උන්වහන්සේ ළඟට ගිහිල්ලා අපි අහමු මොකද්ද මේකේ විස්තර කියලා. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ ඔක්කොම මහා කච්චායන ස්වාමීන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා උන්වහන්සේලා කතා බහ කරලා එකත් පසුක කොහොම ස්වාමීන් වහන්සේලා ටික වාඩි වෙලා උන්වහන්සේලා මේ කාරණය මේ ස්වාමීන් වහන්සේට මතක් කරාමේ සමිඳු ස්වාමීන් වහන්සේ මේ වගේ කාරණාවක් දුතු භාගතුන් වහන්සේ මෙන්න මේ ගාථා ටික විතරක් දේශනා කරා විස්තර මුකුත් කරේ නැහැ මේ ඒ නිසා මෙන්න මේ අතීතං වානගමේ යන පටික්කම් මෙන්න මේ ගාථාවල විස්තර අර්ථ මොනවද කියලා මේ සමිති මේ විසුණු මහන්සේලා මේ සම්මේ කච්චායන ස්වාමීන් වහන්සේට මතක් කරා. එතකොට ඒ නිසා ඔබ වහන්සේ අපිට කරදර බාධාවක් ඔබ වහන්සේට කරදරයක් නැත්නම් අපිට මේක විස්තර දේශනා කරන්න කියලා මතක් කරා. ඉතින් මේ වෙලාවේ මේ කච්චායන ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට කියනවා ආශ්‍රමතුනේ මිනිසෙකුට අරටුවක් ඕන වෙනවා. ගහක අරටුවක් ඕන වෙනවා. ඒ නිසා මේ මිනිස්සු මොකද කරන්නේ අරටුව හොයාගෙන යනවා. හොයාගෙන යනකොට ගහක් හම් වෙනවා. ගහේ මේ අරටුව තියද්දි පොල්ලකට කඩාගෙන යනවා අරටුව කියලා හිතාගෙන. අරටුව තියද්දි කොළතු කඩාගෙන යන අරටුව කියලා හිතාගෙන ආන්නේ වගේ තමයි උන්වහන්සේලා සාස්ෘන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ මේ වගේ දෙයක් කියද්දී විස්තර අහන්නේ නැතුව අපෙන් එනවා මේකට විස්තර අහන්න. හරියට අර අරටුව තියද්දී කොළතු කඩාගෙන යන්න ආව වගේ උන්වහන්සේ භාගතුන් වහන්සේ ගැන දේශනා කරනවා සෝ භගවා ඥානං ඥානාති ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මේ සියලු දේ දන්න කෙනා. ඥානං ඥානාති පස්සම් පස්ස මේ ලෝකේ මේ බැලීමේ යමක් ඇද ඔක්කොම මේ භාග්‍යතුන් වහන්සේට චක්කු භූතෝ භාග්‍යතුමාන්ස කියන්නේ මේ ඇහැකින් නිපන් කෙනෙක් වගේ. ඥාන භූත ඥානයෙන් සාදෙහෙච්ච කෙනෙක් භාග්‍යතුමාන්ස කියන්නේ. ධම්ම භූත ධර්මයෙන් නිපදිච්ච කෙනෙක්. බ්‍රහ්ම දූතෝ ශ්‍රේෂ්ඨත්වයෙන් හටගත් කෙනෙක් භාග්‍යතුමාන්ස කියන්නේ. වත්තා පවත්තා ඕන දෙයක් කල් කියන්න කතා කරන්න අර්ථ පෙන්වන්න අර්ථස්ස නින්නේ තාර්ථ දක්වන්න පුළුවන් ඒ වගේම අමතස්ස දාලා තමයි අමෘතේ දුන්නේ භාග්‍යතුන් වහන්සේ ධම්ම ස්වාමී මේ ධර්මයේ අයිතිකාරය මහකිතුන් වහන්සේ. ඒ නිසා තථාගතයන් වහන්සේගෙන්මයි ඔබ වහන්සේලාට මේ ගැන අහන්න තිබුණේ. භාගතුන් වහන්සේ දේශනා කරන විදිහට තමයි මේකේ අර්ථ මතක තියාගන්න ඕනේ කියලා මේ ස්වාමීන් වහන්සේ දේශනා කරා. ඒතර භාගහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේට මොනතරම් තනක් දෙනවා දිලක් දෙනවා දැන් Taman දැනගෙන හිටියත් එකපාරටම කියන්නේ යන්නේ නැහැ මොකද මේ අයගේ මානසිකත්වයේ බලනවා භාග්‍යතුන් වහන්සේ ඉද්දි උන්වහන්සේ මේ ගණන් ගන්න නැතුව සමහරලාට ඇවිල්ලා හඳ ඒ නිසා තමයි භාගතුන් වහන්සේ කෙරෙහි ගෞරවය උපදවන්න, භක්තිය උපදවන්න භාගතුන් වහන්සේ තමයි මේ ධර්මයේ ස්වාමීයා හැටියට පෙන්වන්නේ මේ මහරහතන් වහන්සේ කපාට උත්තර දෙන්න කියේ නැතුව අර උපමාවකුත් කියලා මේ අරටුවත් යටි කොලාතු කඩාගෙන යනවා වගේ භාගතුන් වහන්සේගෙන් අහන්න තියෙන ප්‍රශ්න අපෙන් අහනවායි කියලා බාල උන්වහන්සේලාගේ තියෙන නිහතමානීත්වය දැන් මේ ධර්මය අවබෝධ කරගත්ත අය ඒත් එකපාරටම ඒවා කියන්න කරන්න යන්නේ භාගතුන් වහන්සේ ඉන්න නිසා ඉතින් අර ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ මතක් කරනවා අද්දාවසෝ කච්චායන කච්චායන වහන්සේ කාන්තේම ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ලෝකයේ සියල්ලම දන්නේ ඥානං ඥානාති පස්සම් පස්සති චක්කු භූතෝ උන්වහන්සේ මේ ප්‍රඥාව නැමැති ඇහෙන් නිපන් කෙනෙක් ඥාන භූත ඥානෙ නිපන් කෙනෙක් ධර්මයෙන් නිපන් කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයෙන් නිපන් කෙනෙක් ඒ වගේම වත්තාපවත ඕන දෙයක් කතා කරන්න කියන්න පුළුවන් අත්තස නින්නේත ඕන මාන්ත්‍යයක් දක්වන්න පුළුවන් අමතස දාත මේ අමෘතයේ දෙන්නේ භාග්‍යතුන් වහන්සේ ධම්මස්වාමී තථාගතයන් වහන්සේ තමයි මේක අයිතිකාරය මේ ඒ නිසා අපිට තථාගතයන් වහන්සේගෙන් තමයි ඇත්තටම මේක අහන්න තිබුණ හැබැයි ඒ වෙලාවේ අපිට තථාගතයන් වහන්සේ වැඩි නිසා අහගන්න බැරි වුණා ඉතින් නමුත් තථාගතයන් වහන්සේ තනිකු ස්වාමීන් වහන්සේලාට වර්ණනා කරලා තියෙනවා කච්චායන ස්වාමීන් වහන්සේට මේ කෙටි දේශනා විස්තර වශයෙන් දේශනා කරන්න පුළුවන් කියලා ඉතින් ඒ නිසා තමයි අපි ඔබ වහන්සේගේ මේ සඳහා පැමිණියේ ඔබ වහන්සේට කරදරයක් නැත්තම් මේක අපිට කියන්න කියලා ආරාධනා කරා. ආන් ඊට පස්සේ තමයි වහන්සේ දේශනාව පටන් ගත්තා. උන්වහන්සේලාට එතකොට භාග්‍යතුන් වහන්සේට ගරු කරන පිණිස භාග්‍යතුන් වහන්සේ මුල් තැන නේතෘත්වයේ දක්වන කෙනෙක් ඒ නිසා උන්වහන්සේ මේ දේශනේ කරන්න සූදානම් වුණා. ඒ ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරා එහෙනම් ආයතන හොඳට අහන්න. ඒ වගේම සාදුකම් මානසික ආරෝත හොඳට මේක මෙනෙහි කරන්න කියලා අර විශ්ව පිළිසෙට මේ සම්මුති ස්වාමීන් වහන්සේ සමග මේ අනිකුත් විශ්ව පිළිසෙට මේ කච්චායන ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒ වෙලාවේ කච්චායන ස්වාමීන් වහන්සේ මතක් කරනවා ආශුන්තුනි ඔබලාට භාග්‍යතුන් වහන්සේ කාටා කීපයක් දේශනා කරානි අදීතන්නානුගමේය නප්පටික්ඛංති අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං සංවිදිත්තා මනුභූහේ අජීවකිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංහරන්තේන මහාසේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරත්ත මතං දිතං තම්මේ බද්ධේ කරත්තු තේ සන්තෝ ආචික්කතේ මුනි කියලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේක විස්තර වශයෙන් මෙන්න මේ විදිහටයි සඳහන් වෙන්නේ කියලා උන්වහන්සේ විස්තර දේශනා කරා. ඒකේ ගාථා විතර අතීත නානුව ගමෙයි. අතීතයට අනුව යන්න එපා කියන. අතීත අනුව යන්න එපා කියනවා. අනාගතය ගැන ප්‍රාර්ථනා කරන්න යන්නත් එපා කියනවා. මොකද හේතුව යද තීතං අතීතේ කියන්නේ පහේනන්තං එක ප්‍රහීන වෙලා තියෙන්නේ. අපත්තං අනාගත අනාගතේ තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා ආනමී පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත්ව ඒ නිසා මේ වර්තමානයේ හටගන්න දේවල් තුල තමයි විපස්සනාව කරන්නේ තත්ත තත්ත්ව විපස්සීව හරියටම නුවණින් විමසලා බලලා අසංගීරං අසංකුබ්බං ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ධම් විදිත්තා මනුභෝයේ ඒ විදිහට තමන්ගේ මනස දියුණු කරන්න ඕනේ. එහෙම කළ යුත්තේ අජීවකී අද කල යුතු මේ දේ අදම කරන්න ඕනේ. හෙට කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව හෙට මැරෙන්න පුළුවන්. මේ මහා සේන ඇති මාරයත් එක්ක නැත්නම් මරණයත් එක්ක අපේ කිසිම ගිවිසුම් නැහැ. අහවල් කාලේ අහවල් දවස් වෙනකන් ජීවත් වෙනවා කියන්නේ ගිවිසුමක් නැහැ. සේනාව ගොඩක් ඉන්නවා මරන්න. ඒ සේනාව දාලා මරලා දාන්න පුළුවන්. නොඒකව දැන් අපි මේ බාර පටන් ගන්නකොටත් කිව්වා යන එනකොට පය හැපිරෙල ඉස්සර වැටෙන්න පුළුවන්. සතර සර්පිය දෂ්ට කරලා මැරෙන්න පුළුවන්. මේ වගේ නොඒක ඒක නිසා ජීවිතේ මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද කළ යුතු දේ අද කරන්න ඕනේ. ඉතින් මේ විදිහට යම් විශ්වාස ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන වර්තමානයේ තමන්ගේ මනස පවත්වනවා නම් ආනේ ඒවම් විහාර යාතා භවරත් මතන්සිතං තම්මේ බද්ධේක රත්තෝති ආනිය තමයි මානසික හුදකලාවේ වාසය නැතිිතට ඇලිලත් නෑ යානාගත වාසනා කරගෙන ඒ තුල ජීවත් වෙන්නේ නැහැ වර්තමානයේ මේ මොහොතේ හටගන්න ධර්මතාවයන් උපසනා කරමින් ඒවාට නොවැළී වාසය කරනවා ඒකෙන් මේ බාධේක උතුම්ම හුදකලා වාසයේ කියලා සාන්ත මුනිවරයා ප්‍රකාශ කරනවා කියලා මතක් කරා. ඒතර උන්වහන්සේ තෝරනවා දැන් මොකද මේ අතීතයේ කතං චාව සතීතං මානගමීය දැන් අතීතයට යන්න එපායි කියලා කියන්නේ හැබැයි කියන කතං චාව සතීතං අන්වාගමීය කොහොමද කෙනෙක් අතීතයට යන්නේ? අතීතයට ගමන් කරන්නේ කොහොමද? අතීතය අනුව කටයුතු කරන්නේ අතීතේ ලුහු බඳින්නේ කොහොමද කියලා ඉස්සලට කියනවා. ඉති මේ චක්කුම් අහෝස අතීත මද්දානම් ඉති රූපාති තත්ත චන්දරාග පටිපදං හෝති. අතීතේ මට මෙහෙම ඇස් තිබුණා. මම නැත්තම් මේවා මගේ ඇස් දෙකෙන් බැලුවා. කියන මේ විදිහට අතීතය ගැන අපි නිතරම කල්පනා කරනවා. එතකොට ඒ අතීතයේ කල්පනා කරනකොට මොකද වෙන්නේ? ඒ තත්ත ඡන්ද රාග පරිබද්දම් විඤ්ඤායතක කැමැත්තෙන් ඇලිච්ච විඥානයක් තමයි ඊට පස්සේ සකස් වෙන්නේ. එතකොට අපි අතීතයේ දැනගන්නේ දැනගන්නේ මොකද්ද? අර අතීතේ මම මේ මේ දේවල් මගේ ඇස් දෙකෙන් බැලුවා කිය කිය අපි කතා කරන මගේ ඇස් දෙක තමයි මේවා දැක්කේ කිය කිය. එතන ඒකට අර අතීතයේ කියන දේට ඒකට අපේ විඥානය කියන දේ බැඳිලා යනවා. මේ විඥානය අතීතයට බැඳිලා යනවා. ඒකට චන්දරාග පරිවර්තන විඥාන තදවිනන්ද ඒකට අපි දැන ගැනීමට අතීත දැන ගැනීමට අපේ හිත සතුටු වෙනවා. ඒ ඒ සතුටට අපි ඇලිලා ඒ සතුටේම සමාද ජීවත් වෙන්න අපි මහන්සි ගන්නවා. මෙන්න මේකට තමයි තද විනන්දන්ට අතීත මන්වාගම. ඒකට අතීතය අනුව යනවා කියන්නේ අතීතයේ අතීත අහෙන් බැලිය යුතු දේවල් මුල් කරගෙන අපි ඒ අරමුණුත් එක්ක කටයුතු කරනවා. ඒකට අතීත මන්වාගම කියන අතීතය අනුව යනවා. ඒ වගේම ඉතිමේ සෝතං අවෝසි අතීත මද්දාන නිති සද්ධාති මං අහවල් අහවල් දේවල් අතීතය අහුවා කියලා අපි සිහි කරනවා. ඒතකොට මගේ කනේ මම මේව අහුවා කියලා ඒ විදිහට අපි ගන්නකොට ඒ කනින් අහපු ඒ දැන ගැනීමට මොකද වෙන්නේ හිත බැඳිලා යනවා. ඊට අනුව තමයි ඊට පස්සේ දැන ගැනීමට අනුව විඥානය සකස් වෙනවා. ඒතර හටගෙන නිරුද්ධ වෙලා ගිය ශබ්ද ගැන අපි කල්පනා කර කර ඉන්නවා. ඒකට ඒක විඥාණයෙන් දැනගන්නවා. ඒකට ඒ දැන ගැනීමට හිත සම්පූර්ණම බැඳිලා ඇලිලා යනවා. ඒකට අතීතය අනුව යනවා කියනවා. ඒ වගේම තමයි නාසයේ ගඳ සුවඳ දැනුනහම ඒ අතීතයේ දැනුච්ච ඒවා ගැන ස්මරණය කරන. ඒකට මොකද මේ දැන ගැනීම ඇති වෙනවා. ඒ දැන ගැනීමට සිත බැඳලා යනවා. චන්දරාග විනිබන්ධම් විඥානං කියලා. ඒ චන්දරාගෙන් බැඳිච්ච දැන ගැනීමක් තමයි ඒකට ඒ වෙලාවේ පවතින්නේ. එතකොට ඒ චන්දරාගයේ ඉඳලා ඒකද අපි හිත සතුටුයි. ඒකෙන් අයින් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඒ තුලම සිත බවත් පවතින තමයි කැමැත්ත තියෙන්නේ. ඒකට කියන අතීතං අනුමාගමීය කියන අතීතයට අනුව යන්නේ. ඒ වගේම තමයි දිවට දැනෙච්ච රස අනුව දිවට දැනු රස අපේ සමාත අතීතය හටගෙන නිරුද්ධ වෙලා ගිය දේවල් ගැන ඒ වගේ චන්දරාගෙන් අපේ හිත විඥානේ බැඳලා යනවා. ඒ තුළ විඥානේ හැදෙනකොට ඒකට හිත බැඳලා ඇලෙලා ඒ අනුව කටයුතු කරනවා. ඒ වගේම තමයි කායයෙන් දැනෙච්ච පහසවල් ගැනත් ඒ විදිහට ආ මේ අතීතයේ හටගෙන නිරුද්ධ වෙච්ච දේවල් ගැන අපි කල්පනා කරනකොට ඒකටත් විඥානේ බැඳලා යනවා. ඒ වගේම මනසට එන ධර්මතා, මනසට එන ධර්මතා ගැනත් ඒ විදිහට ඒ චන්දරාගේ හිත විඥානේ බැඳලා යනවා. ඒ එතකොට චන්දරාගයෙන් බැදී ගියාම ඒකට තදවි නන්දම් ඒකට අපි සතුටුයි. ඒක අතාරින්න අයින් කරන්න කිසිසේත් කැමති නැහැ. මේකට කියන අතීතං අන්වාගමීය අතීතයේ ධර්ම යනවා කියලා. එතකොට කොහොමද කෙනෙක් අතීතයට ඒ අනුව අතීතයේ හටගත්තු දේවල්, ඇහෙන් දැක්විය යුතු දේවල්, දැක්ක දේවල් පිළිබඳව චන්දරාගේ මයින්නේ කොහොමද කියලා පෙන්නනවා කතංචා සතීතං නානද මිතිකෝ මේ චක්කුම් අභෝසින් අතීත මන්තං ඉති රූපාති තත්ත චන්දරාග පටිපද්දම් විඥානං න චන්දරාග පටිපද විඥාන විඥාන චන්දරාග පටිපද්දත්තා විඥානස න සදවිනන්දති විතර අතීතයේ දැක්ක දේවල් පිළිබඳව වටිනාකමක් දෙන්නේ නැහැ. ඒතකොට චිත්ත විඥානේ නැත්නම් දැන ගැනීම ඊට අනුව බැඳිලා යන්නේ නැහැ. ඒතකොට ඒකට බැඳුන් නැත්නම් චිත්ත ඒකෙන් සතුටු වෙවි ඒ තුල ඇලී ගලී ඉන්නේ නැහැ. නම් <clears throat> මොකද හේතුව අතීතයේ කියන ක්‍රියා දන්නවා යදති තම් පහේ නම් තමයි අතීතයේ කියන්නේ නැති වෙලා ගිය දෙයක්. ඉතින් නැති වෙලා ගිය දේවල්, ඉක්ම විය ගිය දේවල්, බලපු දේවල් තුල විඥානේ පවත්තර වැඩක් නැහැ. ඒ නිසා අතීතයේ කියන දෙයට නොවටිනාකමක් දුන්නාම හිත ඒකට බැඳෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි වාසය කරන්න වෙන එකයි අතීතං වානගමී අතීතයට අනුයන්න එපා. ඒ වගේම කණෙන් ඇසූ ශබ්ද, නාසයෙන් දැනුණු ගඳ සුවඳ, දිවට දැනුණු රස, කායට දැනුණු පහස, මනසට ඇතිවුණු ධර්මතා මෙන්න මේවා පිළිබඳව චන්දරාගයෙන් හිත විඥානේ බැඳෙන්නේ නැහැ. මොකද ඒවා අවබෝධ කරගන්නවා. ඒ නිසා ඒවා වෙනස් වෙලා ගිය දේවල් නැති වෙච්ච දේවල් නිසා ඒ ඒවාට හිත බැඳිලා යන්නේ නැහැ. හිත ඒ තුල බැඳෙන්නේ නැත්නම් ඒවා සතුටු කියන්නේ ඒවට සතුටු වෙන්නේ නැහැ. දේවල්ෙන් සතුට වෙවි ඉන්නේ නැහැ මොකද අතීතයක් කල්පනා කරලා ඇහැ ඇහෙන් දැක්ක දේවල් වෙන්න පුළුවන් කනෙන් අහපුව වෙන්න පුළුවන් නාසයෙන් දැනුණු ගඳ සොඳ වෙනවා දිවට දැනුණු රස කායයට දැනුණු පහසත් සිතට ඇතුළු සිටිවිල්ල මේ ඔක්කොම පවත්වන වැඩක් නැහැ මොකද මේ ඔක්කොම ඉක්මවා ගිය දේවල් නිසා නිසා අතීත නාන්න මොකද මේක නික අතීතේ දනු යන්නේ නැහැ ඒ වගේම කතං ආවසෝ අනාගතං පටික්ඛං ජනාගතේ ප්‍රාර්ථනා කරනවා ඉති මේ චක්කුන් සිරා අනාගත මද්දානිති රූප අනාගතේ මම මේ මේ දේවල් බලනවා කියලා අනාගතය ගැන අපි දේවල් ප්‍රාර්ථනා කර කර ඉන්නවා. එතකොට ඒ අනාගතයේ ඇහෙන් දැක්වි රූප වලට මොකද වෙන්නේ? නොලැබූ දේවල් ලබා ගන්න ඕනේ කියලා චිත්තම් පණිති සිතක් ඇති වෙනවා කියනවා. නොල බලන්න බැරිව බලා ගන්න ඇහෙන් රූප බලන්න ආහිතේ කැමැත්තක් ඇති වෙනවා. චේතසෝ පනිදාන පත්‍ය තදුනේ. එතකොට මොකද වෙන්නේ? ඒ හිතේ කැමැත්තත් එක්ක මොකද වෙන්නේ? ඒ ඒ අතීතේ බලන් අනාගතේ බලන්න තියෙන රූප වලට හිත බැඳිලා යනවා. එතකොට මේ දේවල් ගැන හිතේ තියෙනකොට මොකද මේකද හිත බැඳිලා නම් බැඳලා ගියාට පස්සේ මොකද වෙන්නේ ඒවා නැති වුණොත් ඊට පස්සේ හිතට දුක ශෝකේ බය ඇති වෙනවා ඒ වගේම අනාගතේ කණින් තියෙන ශබ්ද නාසයට දැනෙන යුතු ගඳ සුවඳ දිවට දැනෙන රස කයට ලබන පහස ඒ වගේම මනසට ඇති සිතිවිලි මෙන්න මේවාට මේ අනාගතේ පහළ නොවිච්ච ඒවාට ඒව ලබා ගන්න කෙනෙකුට කැමැත්තක් ආශාවක් බලදියක් ඇති වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? ඒ දේවල් වලටත් හිත බැඳිලා යනවා. ඒවා ඒතකොට මොකද වෙන්නේ? අනාගතේ ලබන්න බෑ ඒ වුණාට ඔය හිත හිත ඉන්නවා මම මේ අපි කියන්නේ සමහර අය මේ ආස්මාලික හදා දිනවා කියලා. ඒතකොට මේ ලබා ගන්න බැරි දේවල් ලැබෙත්තාම් නොපැමිණි දේවල් ලබා ගන්න හිතින් හරියට ප්‍රාර්ථනා කර කර ඉන්නවා. එතකොට පතන්තාව සනාගතන්න පටික කොහොමද අනාගතයේ ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් අනාගතය අනුයන්නේ නැති. ඉති මේ චක්කුන්සියා නාගතමයිති රූපාදී අතීතේ මට මේව දකින්න ඕනේ මේව බලන්න ඕනේ කිය කිය කල්පනා කර කර ඉන්නේ නැහැ. එහෙම ඉන්නකොට හිත ඒක තුල කැමැත්තක් ඇති වෙන්නේ නැහැ මේ මේ දේවල් බලන්න ඕනේ කියලා. එතකොට චේතස අපදානපත් මේ හිත නොපීකියාම න තද විනන්දේ ඒ වගේ දේවල් වලට සතුටු වෙන්නේ නැහැ. ඒවට වටිනාකම් දෙන්නේ නැහැ. මේ විදිහට අනාගතයේ කලින් ඇති උසද්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන පහස දෙතට දෙන සිතිවිලි මේවාට මේ විදිහට අනාගතයේ වශයෙන් යා කල්පනා කරන්නේ නැහැ. මොකද අනාගතයේ කියන දේ තාම පැමිණලා නැතිනම් කල්ලාතුව ඒ සඳහා අපි කටයුතු කරලා නැත්නම් මනසින් කැමැත්තවල් උපදවා ගන්නායි කියලා වඩා නැහැ. ඊළඟට වසංචාවසු පච්චුප්පන්නේසු ධම්මේසු සංයර්මේ හා වර්තමාන මේ මොහොතේ හටගන්න දේවලට කොහොමද මේ හිත ඇහිලා ගැනිලා බැඳලා යන්නේ? යක්තාවසු චක්කුන් චේව රූපං මේ ඇහත් රූපයත් ඔබේ මේතම් පද මේ දෙකම මේ මොහොතේ සකස් වෙන දෙයක් ආයතන හිතට ඇහත් රූපයත් මේ මොහොතේ සකස් වෙනවා එතකොට තස්මින්ච පටිපන්නේ චන්දරාග පටිපත්තම එතකොට මොකද වෙන්නේ චන්දරාගයේ මේ මොහොතේ හටගන්න සකස් වෙන මේ ඇහැටත් රූපයටත් කෙනෙක් ඇලෙනවා ඒකට හිත ගැලිලා පැටලිලා යනවා. එතකොට ඒක මුල් කරගෙන මොකද වෙන්නේ? විඥානං සංගරවකපට මෙතන විඥානයක් හදලා ඒකත් කැමැත්ත මුල් කරගත් දැන ගැනීමක් හට ගන්නවා. විඥානස්ස තදිනම් තදවිනන්දති එතකොට ඒ මොකද වෙන්නේ දැන ගැනීමට අපේ හිත බැඳගෙන අපි කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උපපටිච්ච චක්කු විඥාන. ඇහත් රූපයන් නිසා තමයි මේ චක්කු විඥානේ හටගන්නේ. දැන ගැනීමක් හටගන්නවා. ආන්නේ දැන ගැනීමට මොකද වෙන්නේ අපේ හිත බැඳිලා ඇලිලා යනවා. එතකොට ඒක තමයි කියන වර්තමානයේ හිත ඇලිලා ගැලිලා යන්නේ. එතකොට මේ විඥානය හටගත්තාම ඒ මුල් කරගෙන ඒ තුනම එකතු වුණාම කියන පස්ස ස්පර්ශයට ගන්නවා ඊට පස්සේ විඳින්න හට ගන්නවා සංඥාට ගන්නවා චේතනාට ගන්නවා ඊට පස්සේ හිත ඒකට මැල්ල ගැල්ලා යන ස්වභාවයටපත් වෙනවා. ඒ වගේම මේ විදිහට ආයතන හයෙන්ම මේ මොහොතේ හටගන්න දේවල්ත් එක්ක හිත බැඳිලා යනවා. ඒ වගේම කොහොමද මේ වර්තමානයේ හටගන්න ධර්මතාවයන්ට ඇලෙන්නේ නැතුව, ඒවට ගැලෙන්නේ නැතුව වාසය කරන්නේ හැලීමක් ගැටීමක් හිතේ ඇති කරගන්නේ යක්ඛාවසෝ චක්කුංචේව රූප රූපේ මේතම් පච්චුපන මේ ඇහත් රූපය දෙකම මේ මොහොතේ සකස් වෙන දෙයක් තස්මින් පච්චුපන්නේ නචන්දරාග ප්‍රතිපදව ඒකට හිත ඇලෙන්නේ නැහැ බැලෙන්නේ හේතුව තමයි මේ වර්තමාන මොහොත නිතර මේ ආපද කරන්නේ වර්තමානයේ හටගන්න දේවල් එයා විමර්ශනා කරනවා. මේ මොහොත දෙයක් හටගත්තොත් එයා දන්නවා ඒක සංස්කාරයක් කියලා. ඒක සංස්කාර වල ස්වභාවය තමයි අනිත්‍යයි දුක්ඛාන නැත්නම් උපාද වය ධම්ම හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා මෙන්න මේ මොහොතේ හටගත් දෙයට අන්න තද මේ නම් ඒකට අභිනන්දනා ගැන සතුටු වෙන්නේ නැහැ. නිරලහිල හිත ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. ඒකට ප්‍රකමැත්තක් ආශාවක් හටගන්න. මොකද ආශා කරාට වැඩනයක් ගන්න එක හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒ නිසා වර්තමානයේ හටගත් දෙය දන්නේ ඇලෙන්නේ යන්නේ නැහැ. එතකොට වර්තමානයේට එක හිත ඇලිලා ගැලිලා වර්තමානයේටපත් වෙන්නේ අසංකීලං අසංකුබ්බං කියන්නේ හිත ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව එයාගේ මනස එයා පවත්වනවා මේ විදිහට ආයතන හයෙම මේ මොහොතේ හට ගන්න ධර්මතාවත් එක්ක මේ විදිහට යා නුවණින් විමසලා ඒවා අවබෝධ කරගන්න ඒවාට ඇලිලා ගැලිලා යන්නේ නැහැ ඒකට කියනවා පච්චුප්පන්නේසු ධම්මේසු අසංගේතේ මේ මොහොතේ හටගන්න ධර්මතාවයන්ට ඇනිලා යන්නේ නෑ මොකද තත්ත තත්ත විපස්සටි කියන දේ කරනවා ඒ ඒ මොහොතේ හටගන්න ධර්මතාවයන් ගැන ප්‍රශ්නා කරනවා යම්කෝ ආවුසු භගවා සංකිට්ඨේ නුද්දේ සමුද්දේශ මේ විදිහට භාගතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරලා මෙන්න මේක තමයි මේකේ අර්ථ කියලා උන්වහන්සේ දේශනා කරා ඉතින් උන්වහන්සේ දේශනා කර මේක තාදාගතයන් වහන්සේගම ගිහිලා වහන්සේලා අහන්න ඕන උන්වහන්සේ පෙර විදිහට තමයි මේක අර්ථ මතක තියාගන්න ඕනේ. උන්වහන්සේ ඒකේ දේශනාවට ස්වාමීන් වහන්සේලා සතුටු වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරා භාග්‍යතුන් වහන්සේට. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට මතක් කළා මහණෙනි මේ කච්චායන කියන්නේ බොහොම නුවණ තියෙන කෙනෙක් මගේමුත් ඔබලා මේ ගැන තව දුරටත් ඒ වෙලාවේ ප්‍රශ්න කරා නම් මම උත්තර දෙන්නේ මේ ක්‍රමයට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ දේශනයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා අපේ මනසට ස්වභාවය තමයි අපි නිතරම බුදුන් වහන්සේ දේශනා කරන මනුෂ්‍ය ජීවත් වෙන්නේ වැඩිපුරම අතීතයත් එක්ක කියන වැඩිපුරම අතීතයත් එක්ක තමයි මනස ගනුදෙනු කරන්නේ. එහෙම නැත්නම් වැඩිපුරම කරන්නේ මොකද්ද? අනාගතයේ හැම මොහොතේම ප්‍රාර්ථනා කර කර ඉන්නවා. ඉතින් අතීතයට එක්ක යනවා එක්ක අනාගතේ ප්‍රාර්ථනා කරනවා. ඕක තමයි මේ මනසට තියෙන ස්වභාවය. මේ අතීත වශයෙන් සිද්ධ වෙච්ච સિદ્ધාන්ත තුලට අපි යනවා ඒ වැහෙන් දැක්ක රූප වෙන්න පුළුවන් කනට ආපු ශබ්ද නාසයට දැනුණු ගඳ සුවඳ දිවට දැනුණු රස කයට දැනුණු පහස එතකොට මේ අතීතයේ කියන දේ තමයි මොකද්ද කියලා තියෙන සම්පූර්ණ ගත්තොත් ඡන්ද රාගයක් තියෙනවා එහෙම නැත්නම් තේරෙන්නේ කිව්වොත් අතීතයේ කියන දෙයට ගංගාව තියෙනවා අතීතයට ගංගා මේ තණ්හාව ආශාව කැමැත්ත කියන්නේ ගම් වගේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඒතර අතීතයේ කියන දේ නිතරම ගංගා පුදයක්. ඒතර අතීතයේ කියන දේ හිතට දැනෙනවා හිත මොකද වෙන්නේ? ඒකට ඇලෙනවා. විඥානය කියන දේ ඒකට ඇලෙනවා. ඒ නිසා අතීතයේ කියන දේ අපිට අතීතය මතක් වෙනකොට ඒකයි විඥානය සකස් වෙන්නේ. මොකද අතීතයේ කියන එකත් එක්ක විතරම අපි වටිනාකම කියන දේ දීලා තියෙන්නේ. වටිනාකම දීලා තියෙන තාක්කල් අතීතයේ කියන දේ නිරුද්ධ වෙලා ගියාට මනසින් නිරුද්ධ වෙලා ගියේ නැහැ. නමුත් අතීතයේ කියන එක තෝරන්නේ යදති තම් පහේනන්තම් අතීතයේ කියන ප්‍රහේන වෙලා ඒවා අයින් කරන්නවත් නැති කරන්නවත් ඕනේ නැහැ. නමුත් මොකද වෙන්නේ? අපේ මනසට මේ අතීතය කියන එක නිරුද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. තාවත් අතීතය කියන්නේ අපිට සංඥා මේ වශයෙන් ගත්තොත් අතීතය කියන්නේ තාම පවතින. ඒ නිසා අපි පවතින තැනට පුළුවන් තරම් ඉමිකම්පන නැත එහෙ ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා හරි කැමති. තියෙනවනේ තියෙනින්ද යන්න හරි කැමති. ඒක අතීත මන්වාගමී කියන අපි අතීතයට යනවා. මොකද අපිට අතීතයක් අපේ මනස තුල තාම ජීවමානයි. එතකොට ඒ අතීතයේ කියන දේ අපිට ජීවමාන වෙලා තියෙන්නේ අපේ ඡන්ද රාගයේ තියෙන තාකල්. අපි අතීතයේ වට ඡන්දේ කැමැත්තෙන් රාගක නැලිලා ඉන්නේ. අතීතයේ කියනවා මේ කැමැත්තෙන් නැලිලා ඉන්න දේවල්. එතකොට අතීතයේ කියන මේ මොහොතේ ඉඳලා අපි කිව්ව දැන් අද උදේ වරු ගත්තත් ඒකත් අතීතේ. ගියේ ගත්තත් අතීතය. එතකොට ගියේ ජීවිතේ ගත්තත් ඒවත් අතීත. ඔක්කොම අතීත. අපි එතකොට වැඩිපුර අපේ අද දවස ගත්තත් වැඩිපුර හිතලා තියෙන මොනවා කරද? වෙච්ච දේවල් ගැන. අද දවස අපි බොහෝ කල්පනා කරලා තියෙනවා. සමහරවිට අද දවස අපිට රාග දේශ මොහොත කෙලෙස් ඇතිවලා තියෙන කේන්ති ගිහිල්ලා තියෙන දුක ඇතිවලා තියෙන අඬලා තියෙනවා එතන මේ සිද්ධිය ගත්තොත් මොනවද ඔක්කොම අතීත සිද්ධි වෙච්ච ඒක ගොඩාක් ඒවා වෙච්ච ඒකයි දැන් සමහරවිට කතා කර කර අන්නනවා අර දැන් මේක තමයි පැය භාගකින් ඉස්සෙල්ලා සමහරවිට දුකක් දුම්නසක් ඇති ඒ සිද්ධි මොනවද ඔක්කොම බොහෝ දුරට ඊයේ වෙච්ච ගිය සතියේ වෙච්ච ඒක ඉස්සෙල්ලා වෙච්ච ඒව තමයි බොහෝ දුරට අපි අර වෙච්ච සිද්ධියෙන් එක තමයි අර මනස නිතරම ගනුදෙනු කරන්නේ හේතුව තමයි මෙන්න මේ අතීතයේ කියන එක අපි අවබෝධ කරගත්ත පිරිසක් නෙවෙයි. අතීතයේ අවබෝධ කරගත්තේ නැති නිසා අතීතයේ පිළිබඳව තාම තණ්හාවක් තියෙනවා, දික්ටි, මාන හැම කෙලෙස් ස්වභාවයක්ම අතීතේ මුල් කරගෙන තියෙනවා. ඒ නිසා අතීතයේ නිතරම ඡන්දරාග වශයෙන් මේ මනස නිතරම ගන්නවා. කියන්නේ අතීතය ගැන හිතන්න හරි කැමැති. අපි අතීතය කියන දෙයට කැමැති. එතන අතීතයේ බොහෝ දුරට හැම දෙයකටම කැමති හේතුව සමහර දේවල් අපි අතීතයේ දේවල් ලං කරගන්න ළඟා කරගන්න කැමති. සමහර අතීත සිද්ධීන් අයින් කරන්න කැමති. ඉතින් ඒ අයින් කරන්න ඕනින්ද ඒත් අතීතේකයි අපි අතීතේට යන්නේ. දැන් අපි කවුරු හරි අපිට බැන්නා මේ බැනුම අයින් කරන්න ඕනේ. ඒ නිසා බැනපු අතීතේ කියන ඒ සද්දත් අපි අයින් කරලා නැහැ. ඒවත් අපි වරින් වර ගිහින් පදිංචි වෙනවා. ඉතින් යන්නේ මොකද? අයින් කරලා ඉන්න. ඒකයි. ඇයි? තාම බැනපුවා තියෙනවා කියලා තමයි හිතන්නේ ඉන්නේ. ඒකයි. චන්ද්‍රාග වශයෙන් අපි මේ මොකද අතීතේ පහීනන්ත යද තීතම් පහීනන්ත අතීතේ ප්‍රහීනයි. ඒකින්ද යන්න එපා කියනවා. අපි යන්නේ අතීතේ තරම ප්‍රහීන වෙලා නැහැ. අතීතයේ වෙච්ච ඇහෙන් දැක්ක රූප, කනට ඇහිච්ච ශබ්ද, අපිට තියෙන මොන සංඥාද? නිත්‍ය සංඥා, සුඛ සංඥා, ආත්ම සංඥා. අතීතයේ ඒ හටගෙන ගිය හටගත් යම් සත්‍යයක් නැත්නම් ඒ සත්‍ය ඒව නිරුද්ධ වෙලා නැහැ. අතීතයේ හටගත්තා නම් ඇහැ ඒ ඇහැ නිරුද්ධ වෙලා නැහැ. අපිට මගේ ඇස් දෙකමයි දැක්කේ. ඕවා කවුරුත් නැහැ කියන්න බෑ. මගේ කන් දෙකමයි ඇහුනේ. ඒතර කන තාම තියෙනවා. ඒතර අතීතයේ කියන්නේ ආයතනයක් හැටියට හටගත්ත කන ඒ මොහොතේම නාම රූප හට ගැනීමෙන් හටගෙන නාම රූප නැතිවීමෙන් නැති වෙනවා. ඒ වුණාට අපිට තාමත් මගේ කන තියෙනවා. අපි කියන්නේ මේ මමමයි ඇහුනේ මාස තුනකට ඉස්සෙල්ලා. මගේ කනටමයි ඇහුනේ. මගේ කනට දරු කරන්න බෑ. නේද? දැන් මේ අතීතයේ තමයි අපි අන්න අතීතයේ එකයි මේ මේක කියන්නේ මම ඒ වෙලාවට තේරුම් නැති වචනින් කියන එකයි මේ ඉති මේ චක්කුම් අවබෝධය අතීත මද්දානන් කියලා මගේ ඇහැ ඇස් දෙක මෙහෙමයි උනේ කියලා ඒකයි. ඒ කියන්නේ ඒක මම්මයි දැක්කේ අපි කියන්නේ ඒක. ඒක මොකද මේ දැකපු දේ මගේ ඇස් දෙකෙන් දැක්කේ. දැන් මේ ආයතනය හටගෙන ආයතන නිරුද්ධු නැහැ කියලා 100ක් අපිට නැහැ. නේ? ඒතර ආයතනේ ඇහැගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුන් චයන්චේ වයන්ච මේ ඇහැ කියන්නේ මොකද්ද? සංස්කාර ධර්මයක්. ඒ මොහොතේ හටගන්න ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. ඒ වුණාට අපි කියන්නේ මගේ ඇහැටම දැක්ක දැන් මගේ ඇහැට දැක්කම ඉතින් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම පෙන්වන්න පුළුවන්කම නැහැ. ඒ වෙලීම මොකද වෙන්නේ? ඒ වෙලීම අටගත්ත නිරුද්ධ වුණා. බාහිරින් දැක් රූපේ ඒත් මොකද වෙන්නේ? අපි කියන හරි ඒ වෙච්ච සිද්ධිය නම් දැන් පෙන්වන්න කිව්වොත් එහෙම. එහෙම පෙන්වන්න සිද්ධිය නැහැ. ඒක මතකයේ සංඥාවක් පමණයි. සද්දේ ගත්තොත් හොඳටම ඇහෙනවා. අපි කියන හා බැලපු ටික බහල අස්වසන්න මට. මම ඒක අයින් කරන්න නේද? එහෙම කිව්වොත් අස්වසන්න බැලුමුකෝ නැහැ. ඒකයි. ඒක සංඥා මිනුවක් වගේ කියන වතුර වගේ පේන වතුරක් නැහැ. නමුත් අපි නිත්‍ය සංඥාව නිසා තාම බැලපුවා අපිට තියෙන මගේ කන් දෙක දැනෙමින්ද ඒ අහපුව තාම ඇහෙනවා වගේ තමයි තේරෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මම්මයි අහුවේ මගේ කනටම ඇහුවේ මේ කවුරුත් කියපුවා හැම නෙවෙයි. මම්ම අහපුවයි මේ කියන්නේ කියලා කියනවා. ඒතර අර අපි අතීතයේ හැදගත්තේ ඒ කන කියන දේ අපි සංස්කාරයක් ඇතුළේ දැක්කනම් ආයතනයකට මේ ඒ මොහොතේ සකස් වෙච්ච දේ නාම රූප හටගත්තොත් තමයි කන සකස් වෙච්ච නාම රූප නිරෝධයත් එක්ක කන මොකද වෙන්නේ නිරුද්ධ වෙලා යනවා නමුත් කන කියන්නේ අපිට අතීතේ මගේ කන ඉතින් ඒ නිසා තමයි මගේ කනට ඇහුවා කියලා කියන්නේ ඇත්තටම ඉතින් මගේ කනට අහපු එකක් නේ සකස් වීමක් විතරයි විඥාණයෙන් දැනගත්තා ඒකයි අතීතේ ගත්තත් අපි කියන්නේ චක්කුංච පටිච්ච නැත සෝතංච පටිච්ච සත්‍යද කනං සත්‍ය නිසා සෝත විඥාණය හට ගන්න. ඒක අතීත දැන ගැනීමක්. හැබැයි ඒක මම දැනගත. ඒ නිසා තමයි මගේ දැන ගැනීමක්ද මගේ ඇස් දෙකින් දැක්ක නැත්නම් මගේ කනෙන් තමයි මේක ඇහුවේ කියලා ඒ දැන ගැනීම අපි වෙනස් වෙලා නැතිවලා ගිය එකක් නෙවෙයි තියෙන දෙයක් හැටියට තමයි දකින්නේ ඒකයි අතීතයේ මේ අටගත් විඥානයේ චන්දරාග වශයෙන් බැඳලා තියෙනවා ඒ අතීත දැන ගැනීමට අපි මොකද වෙන්නේ අතීත දැන ගැනීමට අපේ හිත බැඳලා තියෙන්නේ මොකද ඇහැට රූප දකින්න පුළුවන්කමකුත් නැහැ කන්න ශබ්ද දැනගන්න පුළුවන්කමකුත් නැහැ. ජීවන රස දැනගන්න විදියකුත් නැහැ. ඒවා දැනගන්න මොකද විඥානේ. ඒකයි අපි කියන්නේ විඩානාතීති කෝ වික්‍රේ තස්මා විඥාන්ති. විඥාණයෙන් තමයි දේවල් දැනගන්නේ. ඇහැ කියන දේට කිසිසේත් දැනගැනීමක් නැහැ. ඇහැට තියෙන බලන්න රූප පේන එක විතරයි. විඥාණයෙන් තමයි ඒක දැනගන්නේ. එතකොට අර අතීතේ විඥාණයෙන් දැනගත්ත දේට අපි මොකද කරන්නේ දැන් චන්ද්‍රාග වශයෙන් වර්ණාකාන්තිර මමම දැක්කා මම ඇව්වා කියලා කියන්නේ ඒකයි. එතකොට මේ විඥාණයෙන් දැනගත්ත දේ දැන් මේ වෙනකොට වෙනස් වෙලා ගියේ දෙයක්. ඒක අපිට සංඥාවකින් විතරයි අපිට දැනගන්න පුළුවන් නැත්තම් මේ ඇස් දෙකින්ම දැක්කකොට එහෙම පෙන්වන්න විදිහක් නැහැ. මේ ඇස් දෙකින්ම දැක්කම ඉතින් මේ වෙලාවේ පෙන්වන්න තියෙන්නේ ඇස් දෙකේ. ඉතින් ඇස් දෙකේ ටික තියෙන්න ඕනේ. අපි මේ මේ දැක්කා කියලා කියන්නේ මොනවද සංඥාවක් කියන්නේ? හටගෙන නිරුද්ධ වෙච්ච දර්ශනයක් ගැන කියන්නේ. හටගෙන නිරුද්ධ වෙච්ච මේ සත්‍යයක් ගැන කියන්නේ. මම දැක්කා මගේ ඇස් දෙක තමයි පේන්නේ කියලා. ඒ කිව්වට එහෙම දැන් පෙන්වන්න විදිහක් නැහැ. ඒ නිසා මේ අතීතය කියන්නේ හටගෙන නිරුද්ධ වෙලා ගිය දෙයක්. නමුත් අතීතයේ අපි ඇහැට ගත්තත් අපි චන්දරාග වශයෙන් බැඳලා තියෙන හේතුව මොකද? ඇහැ වෙනස් වෙලා ගිය දෙයක් ඇටියට අපි තාම දැකලා නැහැ. ඒ මගේ ඇස් දෙකින්ම දැක්කා කියලා තමයි තාම හිතාගෙන එන්නේ. ඒත් ඒ මොහොතේ හටගත් නාම රූප තුල මේ ඇහැ සකස් වුණා. ඒ නාම රූප නිරෝධයත් එක්ක ඇහැ නිරුද්ධ වෙලා ගියා. ඒ වගේම රූපත් එහෙමයි. නාම රූප හට ගැනීමෙන් රූප හට ගන්නවා නාම රූප නැතිවීමෙන් රූප නැති වෙනවා අජ්ජත්තික බාහිර ආයතන දෙකම නාම රූප හටගත්තු හටගන්නේ නාම රූප නැතිවීමෙන් නැතිලා යනවා එතකොට මේ නිරුද්ධ වෙලා ගිය දෙයක් ගැන තමයි අපි මේ මම ඇහුවා මම දැක්කා කියලා නිතරම කතා කරන්නේ නමුත් ගත්තොත් ඒ මොකද නිරුද්ධ වෙලා ගිහින් ඉවරයි එතකොට මේ දේවල් වලට තමයිට නිරුද්ධ වෙලා ගියාට අපේ මනසේ නැත් අපි සංඥාමය වශයෙන් අපි හඳුනගන්න තාම නිරුද්ධ වෙලා නැහැ. තාම තියෙනවා. ඒ නිසා තමයි අර අතීතයේ දැන ගැනීමට ආයමත් යනවා. ආයමත් අතීතයේ දැන ගැනීමට අපි හිත ඒක ඉතින් පදිංචිලා ඉන්නේ. ඉතින් පදිංචි ඉතින් කඳුළු හලාල ඉතින් අනාහත දුක් වෙවි ඉන්නවා. මොකද තාම අර අතීතයේ තියෙන නිසා. ඇයි ඉතින් හිතන්නේ කියලා වුත් එහෙම මොකද කියන්නේ? ඉතින් හිතන්නේ මොකද? හිතන්නේ අයින් කරන්නේ නැත්නම් ලඟා කරගන්න. ඒකට තමයි අපි හිතන්නේ විසඳන්න. ඒවා එමුණට කාට ළඟා කරගන්නවත් අයින් කරන්නවත් බෑ මොකද ළඟාව කරගන්න දෙයක් නැහැ. මොකද ඒක අයින් වෙලා ගිහින් ඉවරයි. අයින් කරන්න දෙයක්වත් නැහැ. අයින් වෙලා ඉවර නිසා. ඒක අපිට සිද්ධින් වශයෙන් එකක්වත් ඉවර වෙලත් නැහැ. අයින් වෙලත් නැහැ. නිසා ආයෙත් ගන්න බලනවා නැත්නම් ආයෙත් අයින් කරන්න බලනවා. අසංකීර්ණ අසංකුලේ කියන්නේ ඒක අපි ගැටෙනවා ඒක ඇලෙනවා. ඒතර අතීතයේ අපි නිතරම කල්පනා කරන්නේ අයින් කිරීමේ මනස බැලපු දෙයක් ගැන දැන් අපි අපි කිව්ව බැලපුවාට අපි කැමති නෑ කිව්වට අතීතයේ බැලපු සියලු දේට අපි කැමතියි. එයි. ඒ අතීතයේ බැලපු සද්ද වලට අපි කැමති ඒවා අපිට අයින් කර ගන්න ඕනේ. මොකද මට බැන්නා කියලා අපේ තාමත් තියෙනවා. මට බැනපු දේවල් කියලා අපි චන්ද්‍රාග වශයෙන් බැඳලා තියෙන්නේ. ඒ නිසා මට බැනපු ටික මොකද වෙන්නේ? අයින් කර ගන්න ඕනේ. මට තමයි නම් කියලා තියෙන මට තමයි මේ චෝදනා කරලා තියෙන්නේ මගේ චෝදනාවෙන් මම නිදහස් වෙන්න ඕනේ ඒකයි අපි නිතරමම ඒවෙන් නිදහස් වෙන්න සෑහෙන වෑයමක් කරන්නේ මෙයාව පිළිසුදු කරන්න ඕනේ මෙයාට කරපු චෝදනාවන් අයින් කරවන්න ඕනේ මෙයාට සීල් ගහලා තියෙන්නේ ඒ සීල් ටික ගලවලා දාන්න ඕනේ ඒ නිසා තමයි අපි අතීතේ තාම අපිට සීල් ගහපු සීල් එක තියෙනවා වගේ තියෙන මේ කියලා ඉවරයි නමුත් මකලා නෑ තාම හිත සංඥා වශයෙන් මකලා නැහැ. ඒ නිසා තමයි පුළුවන් තරම් මකන්න යන්නේ අතීතයේදී. මකන කැල්ලක් තරම් කියලා මකන්න කියලා ආයෙත් හොඳටම ඇඳලා තමයි එන්නේ. හැබැයි ඉතින් මකලාවා කියලා හිතනවා. ඒ කවදාකවත් මකන්න බෑ. ආයෙත් පේනවා. ආයෙත් පේනොත් ආයෙත් යනවා මකන්න. ඒ නිසා තමයි අපේ මනස ගොඩාක් අතීතයට දුවන්නේ. අතීතේ යන්න හරි කැමති ඒකයි. අතීතයේ කියන එක දැකුණොත් එහෙම අපිට ජීවත් වෙන්න බැරි වෙනවා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ හිත බොහෝ දුරට අතීතයට යන්නේ. ඒක අතීතය ගැන කෙනෙක් අතහැරියොත් ඒ මොකද වෙන්නේ? එයාට එනම් මේ මොහොතේ තමයි ජීවත් වෙන්න මොකද වෙන්නේ? මොකද මේ මොහොතේ අර ගන්න ධර්ම තාත්වික නිසා අතීතයේ ඔක්කොම හිස් කරගත්තොත් මොකද වෙන්නේ? එතකොට කන්න දේවල් නැති වෙන. හැබැයි මේ මනස කිසිසේත් කැමති නැහැ අතීතය අතාරින්න. ඒක සමගද වැඩිපුර ඉන්න තැන අතාරින්න කැමති නැහැ. ජීවත් වෙන්නේ වැඩිපුර කන්නේ අතීත සිද්ධි. ඉතින් ඔය ටික අයින් කරන්න කිව්වොත් එහෙම කැමති නැහැ. කෙනෙකුට කියන ඔයාගේ අතීත සිද්ධි ඔක්කොම 1975 ඉඳන් 85 ඉඳලා මේ සිද්ධි ටික ඔක්කොම එකින් එක එකින් එක මනසින් අතහැරගෙන යන්න කිව්වොත් එහෙමද වෙන්නේ? අතාරින්න කිව්වොත් මේ එකක්වත් ලේසියෙන් අතාරින්න හම් වෙන්නේ නැහැ. තාම මේ දේවල් තියනවා වගේ පේන්නේ. ඒව තාම සැපගෙන දෙන දේවල් වගේ පේන්නේ. ඒව මගේ දේවල් වගේ පේන්නේ. මටනේ දැන්නේ එකක් ඒ නිසා එකක් දැම්ම අතහැරලා බෑ. මොකද බැලපෙන්න නම් තව ටිකක් තිද්දන් දරින්න ඕනේ. ඉතින් ඒ වගේ සිද්ධි ඔක්කොම ගත්තොත් එහෙමයි. එතකොට ඒව ඔක්කොටම අපි ශ්‍රී තුනක් ගහලා දෙන්නේ පිසුකාත්ම. ඉතින් ඒ නිසා තමයි තියෙන හින්දා ඒ අම යන්නේ නැතුව ඉන්න බෑ. තියෙන හින්දා යන්න බෑ. සැපහින්දා ඒත් නොයා ඉන්න බෑ. මොකද අපි මනස සතුටු වෙන්නේ ඒකයි. තද විනන්දති ගැනීම. ඒකෙන් සතුටු වෙනවා. ඒ සතුටු වෙනින්ද නොයා ඉන්න හිතෙන්නේම නැහැ. ඊළඟට ඒක මම මගේ මටයි දෙයක් මගේ තැනට නොයා ඉඳලා කොහොමද? ඒ නිසා මගේ තැනට අපි කොහොමවත් අතීතයට යන්නම ඕනි. මට වෙච්ච සිද්ධිනේවා ඒකයි මට නෙමෙයි ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම දැක්ක දේවල් මම අහපු දේවල් කිසිසේත් එහෙම අතාරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ නිත්‍ය සංඥා සුඛ සංඥා ආත්ම සංඥා වශයෙන් ඒවා අතීතයේ දකින්න තාක්කල් අපිට අයින් වෙන්න බෑ. ඒකයි භාවනා කරනකොට අතීතයේ හටගෙන නිරුද්ධ වෙලා ගිය දේවලුත් අපි ප්‍රශ්නා කරන්න. ඒවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන. ඒක තමයි අතීතයේ දුන්නු වටිනාකම අයින් කරන්නේ මොකද අපි දන්නවා අතීතය කියන්නේ මේ වෙනකොට පහළ වෙලා තියෙන නිසා අතීතය අපිට විශ්ලේෂණය දෙයක් නැහැ. ඒ නිසා සිත් නම් සිද්ධියක් වෙනකොට ඒක අපි ඒක වෙනස් වුණා කියලා සිහිය උපදව ගන්නෙ. ඊයේ සිද්ධියක් කවුරුහරි කිව්වොත් අපිට සිහිය උපදිනොත් ඒක වෙනස් වුණා නම් අහගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊයේ ඔයාට බැන්නක් කිව්වොත් අපි හිතනවා ඒක අතීතයක් ඒක පහළ නෝනේ. ඒක අපි පහළ කරන්න අහන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් අයින් කරන්න ඕනෙත් නැහැ. මොකද ඊයේ අපේ මොලයක් ඒ මොලයක් කිව්වොත් මේ ලෝකෙ කොහොමද නැහැ නේනම් අපිට ඒක අහගන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. නමුත් එහෙම නෙවෙයි ස්වභාවය තමයි අතීතයේ කියන දේ පිළිබඳව අපිට තියෙන නිත්‍ය සුඛාත්මය නිසා අතීතයට යන්නම ඕනේ. ඊයේ කියපු කතාව අහන්න යන්නම ඕනේ නෝවා ඉන්නනම් හිතෙන්නේම නැහැ. ඒකයි නිසා අතීතයට අපි මනස යන්න හරිය කැමැති. ඊළඟට නිතරම අනාගතේ ප්‍රාර්ථනා කරනවා. අනාගතය ගැන තමයි අපි නිතරම සැලසුම් කරන්නේ. ඒතකොට මොකද වෙන්නේ? ගොඩාක් ප්‍රාර්ථනා සකස් වෙනවා මම මම මෙහෙම හිතියට ඉස්සරහට බලන්න එපේ මගේ වැඩ කියලා ඉතින් ඊට පස්සේ අපි නිතරම අනාගතයට ගොඩාක් ප්‍රාර්ථනා තියාගෙන ඉන්නවා. හැබැයි තාම පැමිණිච්ච නැති දේවල් තමයි මේ කල්පනා කර කර ඉන්නේ. ඊට පස්සේ ඒවා හිත බැඳුනට පස්සේ මොකද ඒ සිද්ධි නොවුනාම ඉතින් අඬ අඬ වැළපි වැළපි දුක් වෙමි ඉන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ අතීතයේත් අනාගතයේත් අපි වටිනාකම් දුන්නු ගමන් ඒකට නොයා ඉන්න හැරේ අමාරුයි. එතකොට මොකද වෙන්නේ නිතරම ඇලීම ගැලීම තමයි මේ මානසිකට ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ කොහොමද? වර්තමානයේ මේ මොහොතේ හටගත් ධර්මයන් විපස්සනා කරන්න. හැබැයි ඒකට මේ මනස කිසිසේත් කැමති නැහැ. ඒකට එළි ගලින්න කිසිසේත් කැමති නැහැ. කැමති අතීතය ගැන හිතේ තින්නයි අනාගතය. අපි දන්න භාවනා කරන ගිය ගමන් මොන අතීත සිද්ධි මතක් වෙනවා. ඕකෙන් පොඩ්ඩක්වත් සාමාන්‍ය හිත කැමති නැහැ. ඕන තරම් ඉන්න කැමති. අනාගතේ මොනවද හිතනොත් එහෙම මොනවාරි කරන්න දෙයක් ඒ ගැන සැලසුම් කරන්නත් හරිය කැමති. අනාගතයේ මේ දේවල් මනසින් සැලසුම් කර කර ඉඳ කැමති. එතකොට මේ මොහොත තමයි හරි අමාරු. මේ මොහොතේ හටගත්තු ධර්මතාවයන් යථාර්ථවාදීව බලන්න බෑ. එහෙම බලන්න පුළුවන් නම් ඒක තමයි අර බද්ධී කරත් කියන්නේ. ඒකයි මානසික හුදකලාවේ ආවාසය කරනවා. දැන් අපේ කැමැති මොකද? අතීතයත් එක්ක ගිහිල්ලා ඉන්න. එතකොට අනාගතයත් එක්ක ගිහිල්ලා ජීවත් වෙන්න. කායිකද? කැමැත්තත් එක්ක, ඡන්ද රාගයත් එක්ක, සංනාවත් එක්ක අතීතේ කියන්නේ ඇයි? ඇයි ඉල්ල තියෙන නිසා. ඇයි ඉල්ල තියෙන අතීතයේ කියන දේ අපි අවබෝධ කරගෙන නැහැ. අනාගතේ සැලසුම් කර කර ප්‍රාර්ථනා කරගෙන ඉන්න කැමති මොකද අනාගතේ අපි තාම අවබෝධ කරගෙන නැහැ. එතකොට වර්තමානයේ ඉන්න කැමති නැත්නම් මොකද මේ මොහොතේ හටගන්න දේවල් අතහරින්න කැමති නැහැ. මොකද තත්ත තත්ත විපස්සටි කියුවොත් මොකද විපස්සනා කරත් මොකද වෙන්නේ? අල්ලන්න මොකද නැහැ. අල්ලන්න දේවල් නැති ඉතින් අපි කැමති මොකටද නිතර මනස නිතරම කැමති දේවල්ට බැඳිලා යන්න, උපාදාන කරගන්න, ඒව තුල වාසය කරන්න, අනිශ්චිතෝජ විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ නිතරම ඇසුරු නොකරන්න. ඒතර අපි බැලුවොත් අපිට අල්ලන්න දේවල් හරි අමාරුයි ගන්න. ඔක්කොම තියෙන මොනවද? ඇලෙන දේවල්, සාගැටෙන දේවල්. ඉතින් ඇලෙන්න ඇලෙන දේවල් මේ යථාර්ථයක් කොතැනින්වත් නැහැ ගැටෙන දේවල් වල නොගෙටි ඉන්නත් සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා මේ මොහොතේ දේවල් වල ඇත්ත දැක්කොත් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මනස කැමති හැම වෙලේම දේවල් අල්ලගෙන ග්‍රහණය කරගෙන පදිංචි වෙලා ඉන්නනේ. ඉතින් අතාරින්න කතා කරන්න කතා කරනකොට මේකට කැමති නැහැ. ඉතින් යම් කෙනෙකුට එහෙම හැකියාවක් තියෙනවා නම් ආන්නයාට එකයි සංවේ බද්ධය කරත්තෝති කියන එකයි එයා සඳුරු මානසික හුදකලාවේ වාසය කරන කෙනෙක් වෙනවා. එයා මානසික හුදකලාවේ වාසය මොකද එයා අතීතයේද යන්නේ නැහැ. අනාගතයේද යන්නේ නැහැ. ඒතර අතීතයේට චන්දරාග වශයෙන් තමයි යන්නේ නැත්තේ. අතීතයේට නිත්‍ය සුඛ සංඥා වශයෙන් ගිහිලා දේවල් වලට වටිනාකම් දීලා ඒ අතීතේ හටගෙන නිරුද්ධ වෙච්ච දේවල් තුළ විඥානේ ආය පවත්වන්න යන්නේ නැහැ. ඊළඟ අනාගතයේ දේවල් වලට ප්‍රාර්ථනා කර කර ඉන්නෙත් නැහැ. මේ මොහොතේ යමක් හටගත්තනම් තත්ත තත්ත විපස්සති ඒ ඒ දැන හැම දෙයක්ම විපස්සනා කරනවා. ඒක කුසල අරමුණක් වෙන්න පුළුවන්, අකුසල අරමුණක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම යා විපස්සනා කරනකොට ඒකේ හට ගැනීම බලනවා, නැතිවීම බලනවා. එතකොට ඒකයි අපි ඥානයක් ලැබුවත් ඒ ඥානයත් අපි විපස්සනා කරන්නේ. ඥානයක් ලැබුවත් අපි වර්ම මේ ඥානය කියන්නේ සංකතයක් මොකෙන්ද සකස් වුනේ? මානසිකාර හට ගැනීමෙන් සමාධි හටගත්ත මානසිකාර නැතුනොත් මේ සමාධිය නැති වෙනවා. ප්‍රීතියක් හටගත්තත් එහෙම අපිට නම් මේ ප්‍රීතිය හටගත්තම ගෙන්ද. ඒත් මානසිකාර හට ගැනීමෙන් හටගත්ත මානසිකාර නැතිවීමෙන් නැති වෙලා. ඒතකොට ඒ වගේ හොඳ ධර්මතාවක් ඒවත් අන්න විපස්සනා කරන. ඒතකොට ඒවටත් අන්න හිත ඇදලා යන්නේ නැහැ. ඒතකොට හැම මොහොතේම ඒතර වර්තමාන කියන මොහොත අපි නිතරම හට ගැනීම නැතිවීම බලමින් වාසය කරනවා. ඒකේතොට තමයි ඇලෙන්නෙත් නැත්තේ ගැටෙන්නෙත් නැත්තේ. ඒක අරමුණක් හටගත්ත ගමන් ඒකේ අදහස් දැක්කොත් ඒ අරමුණට අපේ හිත බැඳිලා යන්නේ නැහැ. නැත්තම් ඒ අරමුණ අයින් කරන්න ඕන කියලා අරමුණත් එක්ක ගැටෙන්නේ නැහැ. මොකද ඇලෙන්න අරමුණ තියාගන්න විදියකුත් නැහැ. ගැටෙන්න විදියකුත් ගැටෙන්න දෙයක් නැහැ. මොකද යන නිසා ආයේ යවන්න ඕනේ නැහැ. අනිත්‍යය කියන්නේ දෙයක් හටගන්නව නිරුද්ධ වෙනවා. ඒක අපිට පේනවනේ මේ මොහොතේ හටගත්ත දේ නිරුද්ධ වෙලා යනවා. මොකද අපි දන්නවනේ හේතු හට ගැනීමෙන් හට ගන්නවා හේතු නැතිවීමෙන් නැතිව අපි හිතක් හටගත්ත කියලා කේන්ති හිතක් කියමු. එතකොට මේ කේන්ති හිත අපි අයින් කරන්න යන්න ඕනේ. මොකද කේන්ති හිත කියන්නේ සංස්කාරයක්. ඒක නාම රූප හට ගැනීමෙන් හට ගන්නවා නාම රූප නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒ වගේ එහෙම නැත්තම් අපි කිමු කවුරුහරි බයිනවා කියලා ඒක විඥාණයෙන් දැනගන්නවා මේ මොහොතේ. කනට ඇහෙන ශබ්ද මේ මොහොතේ විඥාණයෙන් දැනගන්න. ඒක අපි ශබ්දය අනිත්‍ය හැටියට දකිනවා. ඒක ශබ්දය අයින් කරන්න යන්න ඕනේ නැහැ. අපිට මොකද හේතුව අයින් වෙලා ගිහින් ඉවරයි. ඒකයි ශබ්දයත් එක්ක ගැටෙන්න යන්නේ නැත්තේ. අපිට මොකද වෙන්නේ? ශබ්දය ඇහෙනකොටම නිත්‍ය සංඥා නිසා ශබ්දය අයින් කරන්න ඕනේ. අපිට මෝඩයක් වෙකවන් අපි ඊට පස්සේ ඒක අයින් කරන්න. ඒක නිසා තමයි අපි අයින් කරන්න පටික සංඥා පුදු කරනවා. අර බෝම්බයක් ගන්නකොට ඒක නිෂ්ක්‍රිය කරන මෙහෙන් බෝම්බ ගන්න ඕනේ කියන වගේ එකක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා සත්‍යයෙන් කරන මෙහෙන් සද්ද පිට කරනවා. ඈ සද්දේ ආපුදේ අපි දන්නවා නම් නිරුද්ධ වෙනවා නම් මෙහෙන් අපුමෙන් සද්ද පිට කරන්න ඕනේ නැහැ. අපි හිතන්නේ අර එන බෝම්බෙට මෙහෙම බෝම්බ ගන්න ඕනේ කියලා වගේ එක තමයි පටික සංඥාව කියන්නේ ඒකයි. පටික කියන්නේ ඝස්තනයක් වුණොත් තමයි ඒක නැති වෙන්නේ. නිකාම තිබ්බොත් නැති වෙන්නේ නැහැ. ඒක බෝම්බ ඒක නිෂ්ක්‍රිය කරලා දාන්න ඕනේ. ඒ වගේ තමයි මෙහෙන් එහෙන් බෝම්බ ගන්නකොට මෙහෙන් යවන මිසයිලයක් ඒක නිෂ්ක්‍රිය කරන්න. එතකොට මෙහෙම නිෂ්ක්‍රිය කරන්න අපි යන්න ඕනේ නැහැ. මොකද මේ නිෂ්ක්‍රිය වෙන එක තමයි හටගන්නේ. 아무තේ නයින් කරන්න දෙයක් නැහැ. එතකොට ඒක මේ මොහොතේ අපි විපස්සනා කරනවා කියන එකයි අපි දන්නවා මේ මොහොතේ හටගත්ත දේ මේ ඒ හේතු හට ගැනීමෙන් හටගන්න හේතු නැතිනේ නැති වෙලා. ඉතින් නැති වෙලා යන දේවල් අමුතුවෙන් අයින් කරන්න මහන්සි ගන්න ඕනේ නැහැ. ඒ විදිහට කෙනෙකුට සිහිය දිනු වෙලා තියෙනවා නම් අනයා තමයි අර ගැටෙන්නේ අරමුණු වල ගැටෙන්නේ නැහැ. ඇලෙන අරමුණු වල ඇලෙන්නේ නැහැ. ඒක තමයි යා මේ මොහොතේ අනසීයෙන් නුවණින් ඉන්නවා කියන්නේ. ඒක මේ මොහොතේ හටගත් ධර්මතාවය. එතකොට තමයි හරියටම ඇසුරු නොකර වාසය කරන්නේ. අපි කියමු සිතක් හටගත්තත් මිනීමක් හටගත්තත් ඒ හැම එකක්ම යා දන්නවා හට ගන්නවා එතකොට තමයි අනිශ්චිතෝ විහෙරති කියන්නේ නිශ්චිත කියන්නේ අසුරු කරනවා අනිශ්චිත කියන්නේ අසුරු කරන්නේ නැහැ. එයාට පේනුකද හට ගැනීම සහ නැතිවීමක්. මොනම ධර්මතාවයක් හටගත්තත් එහෙමයි. මේ ආයතන වශයෙන් ගත්තත් එහෙමයි. වේදනාවන් වශයෙන් ගත්තත් එහෙමයි සංඥා වශයෙන් ගත්තත් එහෙමයි විඥාන වශයෙන් මේ මොනවා හටගත්තත් ඒකයි தත්ත தත්ත කියන්නේ ඒකට ඒ හැම ධර්මතාවයක්ම විපස්සති කියන්නේ ඒකයි ඒකී යථා ස්වභාවය බලනවා බලනකොට පේන්නේ කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපිට බැලුවොත් පේන්නේ අනිත්‍ය වශයෙන් අපිට පේ දුක් වශයෙන් පේ අනාත්ම වශයෙන් පේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න උටන්න ඇලෙන්න යන්නේත් නැහැ, ගැටෙන්න යන්නේත් නැහැ. සමහර අරමුණු වල තියෙන ඇලෙන ගතිය, සමහර අරමුණු වල තියෙන ගැටෙන සම. සමහරව අපි තියාගන්න බලනවා, සමහරව අයින් කරන්න බලනවා. එතකොට තියාගන්නත් බෑ මොකද ඒකත් වෙනස් වෙලා ගිහිල්ලා තියාගන්න දෙයක් නැහැ. ඒ අයින් කරන්න යන්න ඕනෙත් නැහැ මොකද අයින් වෙලා ගිහින් ඉවරයි. කියන්නේ හට ගන්නකොට නිරුද්ධ වීම දැක්ක ගමන් එකයි අපිට මේ දන්නවා පාද වය දම්මිනෝ හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඒක දෙයක් හට ගන්නකොට අපි දන්නවා මේක සංස්කාරයක්. එහෙනම් මේක ස්වභාවයක් මොකද හට ගන්නවා නිරුද්ධ. මේකත් භූත, මේකත් සකස් වෙච්ච දෙයක්. එතකොට මේ සකස් වෙච්ච දේ උපාද වය ධම්මිනෝ. උපදිනවා නිරුද්ධ වෙනවා. ඒතර උපදින හේතුව දන්නවා. හිතක් නම් නාම රූප හට ගැනීම තුළ මේ හිත හට ගන්නවා නාම රූප නැතිවෙන්නට. ඇහැනම් නාම රූප හට ගැනීම තුළ හැට ගන්නවා නාම රූප නිරෝධයත් එක්ක හැඳිනුත් වෙනවා කන මේ සද්දයක් නම් ඒ නාම රූප හට ගැනීමෙන් හට ගන්නවා නාම රූප නැතිවීමෙන් නැති වෙලා යනවා අපි ගත්තොත් දැන් අපි සංඥා විශේෂයෙන් සංඥා විපල්ලාසත් එක තමයි අපිට දැන් මේ ස්වභාවය ඇති වෙන. අපි ඒතර ඒකයි නිත්‍ය අනිත්‍ය සංඥා වර්ලා තියෙනවා නම් දුක්ඛ සංඥා වර්ලා තියෙනවා ආත්ම සංඥා අසුභ සංඥා වර්ලා තියෙනවා නම් අනර විපර්යාසයක් අපේ මනසට වෙන්නේ නෑ. අපිට මේ දකිනකොටම අපිට ඒ කාරණේ මේ මොහොතේම හඳුනාගෙන ඒකයි කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපිට තියෙන පූර්ව සංඥාවක්. ඒ තමයි නිත්‍ය සංඥාව තියෙන්නේ. ඒ නිත්‍ය සංඥාවත් එක්ක මොකද වෙන්නේ අපි දෙයක් හට ගන්නකොට තියෙනවා කියන සංඥා නිසා තමයි අර අල්ලගෙන ඒක හොඳ දෙයක් නම් තියාගන්න බලනවා නැත්නම් අයින් කරන්න බලන එකයි දෙයක් අපේ නිතර උපාදාන වෙන මනසට. එතකොට නිවැරදිව කෙනෙක් හඳුනාගෙන තියෙනවා නම් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. දන්නවා දෙයක් හට ගන්නකොට මේ දේ නිරුද්ධ වුණා කියලා. නමුත් පූර්ව සංඥා අපිට නිතරම තියෙන්නේ තාම තියෙනවා කියන එකයි. දෙයක් ඇහෙනකොට ඒක වෙනස් වුණාය කියලා හඳුනගන්න විදිහ නැහැ. මොකද අපේ සංඥා විපර්යාසයක් තියෙන කල් ලැබුවම අපි ඒවට වටිනාකම් දීලා තියෙන මේ නිත්‍ය සුඛ ආත්ම කියන ස්වභාවයෙන් ඒ නිසා තමයි ජයක් හටගන්නකොටම තියෙනවා කියන සංඥාව තමයි එන්නේ සැප කියන සංඥාව තමයි එන්නේ මගේ කියන සංඥාව තමයි මගේ කනට තමයි මේ ඇහෙන්නේ කියලා හිතෙන්නේ මේ කන සකස් වෙනවා කියලා තේරෙන්නේ නැහැ නාම රූප සකස් වීම තුලයි මේක සිද්ධ වෙන්නේ කියලා දන්නේ මගේ කනටමයි මේ ඇහෙන්නේ කියලා හිතෙන්නේ ඉතින් ඒ නිසා විපස්සනා කරන කෙනා බලනවා මේ කනට සද්දයක් ඇසීම කියන දේ සකස් වීමක් නිසාකා ඒක දැන් මට හැමනම් ඒ සද්ද දැනුත් ඇහෙන්න ඕනේ. එහෙම ඇහෙන්නේ නැtei ඒක සකස් වීමක් නිසා බැලපු දේ දැනුත් ඒ විදිහට බැහැන්න ඕනේ. සංකය ඇහෙන්නේ. ඇය ආය ඇහුනත් ඇහෙන්නේ මානසික ධර්මතාවයක් හැටියට. ඒකට අපි ධර්ම කියලා කියන්නේ ඊට පස්සේ. ඊට පස්සේ මේ බැනපු සංඥාවක් එක්ක මිසක්කා බැනපු සද්දෙත් එක්ක නෙමෙයිකට අපි ඒකයි රූප සංඥා ශබ්ද සංඥා කියලා කියන්නේ. ඒකට දැන් සංඥාවක් තමයි අපිට තියෙන්නේ බැලපු දේ කොහොමද මේ මොහොතේම හටගත්තා නේද ඒ ඇහිච්ච අපේ කනක සකස් වුණා නම් ඒ සකස් වීමත් එහෙමයි නැත්නම් කනට නිරෝධම හෙන්න බෑ කන කන නිත්‍ය දෙයක් නම් අපිට එක ශබ්දයෙන් මුළු ජීවිතේ වහන්න වෙන්නේ නේද අර අහපිට හැමදේම බැහැනවා ඉතින් ඒක හැම වෙලේම හැමෙනවට ආය ආන්නම් වෙන්නේ නැහැ. දැන් මේ හතගෙන නිරුද්ධ වෙන ඉඳ තමයි ආය ආය ආන්න පුළුවන්. නැත්නම් ඒකමයි දේ එහෙමනේ. ඇයි කන කරදේ හැම වෙලේම ඇහෙන එහෙම එකක් නැහැ. ඇහිීම කියන එක සකස් වීමක් තියෙන. ඉතින් ඒක හේතු තුල හටගන්න හේතු නැතිවීමෙන් නැති ඒකතර නැවත නැවත ආන්න ඕන. නැත්නම් ඒක එකහටයි හැමදාම ආන්න වෙන්නේ. ඇයි ඒක මට ඇහිච්ච එකක් කියලා තියාගෙන ඉන්න පුළුවන්. හොඳ දෙයක් නම් හොඳ අපදේ තියාගෙන ජීවිතේ පුරාම ඉන්න කුල ආයමට මොකුත් අහන්න ඕනේ නැහැ කියලා. එතකොට අර වෙනස් වෙන නිසා තමයි හේතුන්ගෙන් සකස් වෙන ඉඳ තමයි එහෙම වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ඒකයි මේ වර්තමානයේ හට ගන්න දේවල් නුවණින් විමසලා යෝනිසමනස්කාරය දෙමින් විපස්සනා කරන්න කියනවා. හිතක් හටගත්තත් ඉස්සලාම සිහිය පිටු ගන්නෝනේ. දැන් මේ ඔන්න හිත සකස් වුණ වේදනාවන් ඕන වේදනමන වේදනාව කියලා හඳුනා ගන්න ඕනේ. සුඛ වේදනාවද දුක් වේදනාවද මෙතන මොකද්ද හිත කියලා අපි බලන්න ඕනේ. ඊට පස්සේ ඇයි සිත සකස් වෙන්නේ කියලා බලන්න ඕනේ. මේක මට ඇතිවෙච්ච හිතක් නෙවෙයි. කේන්ති කියන මට කේන්ති කියලා කියන එකක් නෙවෙයි. ඒ නැත්නම් දෙයක් නරක දෙයක් දැක්කම මගේ ඇස් දෙකෙන් දැක්කම මේ සකස් වීම. ඇයි සකස් වෙන්නේ? එතකොට අර නාම රූප හට ගැනීම නෙවෙයි මේ ඇස සකස් වෙන ආයතනයක් ඇතුළත නාම රූප ලැබීමත් එක්ක මේ දර්ශනේ මේ පෙනීම කියන එක දිනු නිරුද්ධ වෙලා නැති වෙලා යන එහෙනම් මේ නිරුද්ධ වෙලා යන පෙනීමක් මම ආය මනසට දාගන්නේ නැහැ ගම් ගන්න නැතුව එහෙමම යන්න අපි අර දැන් මම දැක්කේ ඉඳන් මොකද වෙන්නේ ඒක ආය අමතක කරන්න හරි අමාරු ඉතින් මේ විදිහට මේ මොහොත දැක්කම මේක සකස් වීමක් ඒ සකස් වීම මේ මොහොතේම නිරුද්ධ වුණා නම් ආයේ ගැන ගංගාන් යන්නේ නැහැ. කැටත්ත තත්ත්ව විපස්සිතවල තමයි අසංකින්නම් අසම්පූර්ණකට ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ සංවිදිත්‍රා මනු ගෘහේකට තමයි මනස ඒ අනුව සකස් වෙන්නේ. ඉතින් මේ විදිහට එහෙම කරන්න ඕන හේතුවක් වෙනවා. ඇයි අපි මේ විදිහට වර්තමානයේ දේවල් අතහරින්න ඕනි? අද වෙනපු දෙයක් හෙට බයින් හිටියොත් එහෙම කේන්තියෙන් හිට වෙනකන් හිටියොත් මොකද වෙන්නේ? හෙට වෙනකන් කේන්තියෙන් ඉඳලා මරුණොත් එහෙම මොකද වෙන්නේ? නිරේ යන්න පුළුවන්. ජීවිතය කියන්නේ වෙනවා අජීව කිච්ඡං ආතව මේ කලේතු දේවල් අදම කරන්න ඕනේ. අද හටගත් හිත අද අයින් කරගන්න ඕනේ. හේතුව මොකද? ඕජඤ්ඤා මරණං සෙහිත මෙලෙද්දන්නේ නැහැ. හේත දෙකක් ආපුවම කියලා මම මේක අයින් කරනවා කියලා එහෙම කියන්න බෑ. මොකද? ජීවිතමක් නැහැ. මරණයත් එක්ක ගිවිසුමක් නැහැ. ගිවිසුම් මේ මොහොතේ ගහන්න බෑ. මට මේ අත දෙකක් කියලාම මරුණාම මට හොඳට හොඳයි. ඒ නිසා හෙට වෙනකම් මට ජීවත් වෙන්න ඉඩ දෙන්න මොකද මෙයාට දෙකක් කියන්න ඕනේ කියලා. පාඩමක් උගන් නැතුවම මරන් මෙරෙන්නේ නැහැ. එහෙම කිව්වට ගිවිසුම් කායක ගහන්නද මොකද මහා සේනාවක් තියෙන මාය මරණයත් එක්ක කිසිම ගිවිසුම් නැහැ කියනවා. එයා මහා බල සම්පන්න කෙනෙක්. කොයි මිලේ මරණදායත් දන්නේ යන ගමන් ගෙලීම කෝරුගැල්ල ගැහපිලම් බිම වැටලා මැරෙන්න පුළුවන්. කන කෑම ටික බැරි වෙලා වසක් විසක් වුණොත් මැරලා යන්න පුළුවන් ඒ නිසා කිසිම කිවිසුන් නැහැ කියන හෙට ජීවත් වෙන අනිත් ජීවත් වෙන මාසෙ ජීවත් වෙන අවුරුද්ද ජීවත් වෙන කිවිසුන් නැහැ ඒ නිසා අනාගතේ අපි කොච්චර ප්‍රාර්ථනා කරත් වෙන්නේ හෙට කොරෝනා හැදිලා මැරෙන්න පුළුවන් ඉතින් අපි ළඟම මාස මෙහෙම කරනවා රේම කරනවා කියලා සැලසුම් කරන ඔක්කොම අහවර වෙන්න පුළුවන් මේකයි අනාගතයේදී අනාගතේ ප්‍රාර්ථනා කළ වැඩකුත් නැහැ මොකද කොච්චර කල් ජීවත් වෙයිද දන්නේ නැහැ. ඒක යජ්ජේව කිච්ඡං ආතාප්පං කෝජඤ්ඤා මරණංසුවේ නහිනෝ සංහරන්තේන මහසේනේන වචනා මේ මහසේන ඇති මරණයත් එක්ක නම් කාටවත් ජීවිසුම් නැහැ. කාටවත් ජීවිසුම් ගත වෙන විදියකුත් නැහැ. මේ හේතු නිසා කෙනෙකුගේ ජීවිතේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිසුම් නැහැ. ඒකට කාලයක් පුරාවක් මුකුත් නැහැ. දවසක් නැහැ. ඉතින් අර <clears throat> ජීවිතම් ව්‍යාධි කාලෝච්ච දේහ නික්මනං ගති කියලා බුදුරජාණන් කියනවා නිකාටෝ කියන්න බෑ කියනවාවල් රෝගයෙන් මැරේ, ආවල් දවසේ මැරේ, ආවල් විලාය මැරේ, ආවල් රටේ මැරේදී දැන් මේ ලංකාව විපදිලා දැන් ඕස්ට්‍රේලියාව ජනසම් මේ සමාරු මේ යන්දාපු ගමන් තමයි මහරසසකට ඇවිල්ලා නේද? ඉතින් මේවා කිව්වොත් මොකද දැන් දාතු විදියක් නෑ. ඉතින් මේ අනිත් ඔක්කොම කාලසටහන් හදලා නේද? ඒ ඔක්කොම අතීතේ මොකද වෙන්නේ? හැරගෙන ආවනම් දුක් විඳින්නේ ඉඳ වෙනවා. අතීතයේ තියලාව නම් මොකද අනාගතේ තියලාව නම් එහෙනම් ලොකු ප්‍රශ්න ගොඩක් නෑ. නැත්නම් ඉතින් හැමදාම ඇසිවිලි නංගනක අනේ මට මං යන්නමයි ආවේ. මගේ මේ මුණුබුරත් බලනවා මේ මුණුබුරා මේ වෙනවා. ඉතින් ඒව ඊට පස්සේ ඉතින් ඇලි ඇලි ගැටි ගැටි තමයි ජීවත් වෙන්නේ. සිද්ධ වෙන්නේ. ඉතින් කොරෝනාත් එක්ක ඊට පස්සේ වෛර වෙන ගන්න පුළුවන්. මේ කොරෝනා එක්ක ඇවිල්ලා මට කරන හදියක් කියලා ඊට පස්සේ යත් එක්ක තරහ වෙන්න පුළුවන්. ඉතින් ඒ එහෙම වෙන්නේ අපි අන්න අනාගතේ ගොඩාක් වටිනා කන් දුන්නොත් ඒ නිසා සාමාන්‍ය වශයෙන් ඉතින් දේවල් තිබුණාට කමන්නේ හැබැයි ගොඩාක් ඒවත් එක්ක ගිවිසුම් ගහන්න වෙනකොට ජීවත් වීමේ ගිවිසුමක් නැති නිසා ඒක ඒ නිසා අපි ඒවා 100 100ක් කරන දේවල් නෙවෙයි වෙන්නත් පුළුවන් 50 50 දාගෙන ඉන්න ඕනේ. ජීවත් වුණොත් සිද්ධ කරනවා නමුත් හැබැයි ජීවත් වෙයිද දන්නේ නැහැ. ඉස්ලාම් ඉතින් කරනවා කියලා පස්සේ මොකද වෙන්නේ? කරනවා කියලා 100 100 ලකුණු දැකම 50ක්ම කපලා දාන හේතුවයි ජීවත් වීමේ අයිතියක් නැති නිසා 50ක්ම කපන්න සිද්ධ වෙනවා. ඉස්ලාම් ලකුණු 100ක් දාලා ඉක්මන 50ක් කපා ගත්තට පස්සේ ඉතින් වෙන්නේ 50 කියලා දන්නවා. මේක ඊට පස්සේ තවත් ඉතින් 100 වැඩි වෙනකොට තව තව වගේ අන්ත වෙනකොට වෙන්නේ සිරෝම කරගෙන ඉන්න වෙනවා මොකද හෙට එනකන්වත් ජීවත් වෙන්න දන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඊළඟ මාසෙක කොහොමද කරන්න බෑනේ. නේද? ඒ නිසා සිරෝම කරන්න එක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට බුදුජානනාංශයේ කමේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය නිසා තමයි මෙහිම අපිට වර්තමානයේ මේ මොහොතේ දේවල් නුවණින් විසලා අතහරින්න ඕනි හේතුව අපිට තව මොහොතක් නැත තව දවසක් ජීවත් වෙන්න දන්නේ නැහැ. ඉතින් ඒවම් විහාරී ආතාපි අහෝරත් මතන්ත මේ විදිහ දිවාරාත්‍රී කෙනෙක් වීරියෙන් යුතුව වාසය කරන කෙන තමන්ගේ මනසට එන දේවල් අතහරින්න පුළුවන් නම් ඒවට තණ්හා සහගත වෙලා ගැලෙන්නේ නැත්නම් ඒවට වටිනාකමක් දෙන්නේ නැත්නම් ඒවා නිත්‍ය අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දකින්න නම් වටිනාකම් දෙන්නේ නැහැ. ඒක අන් ළම මාසේ දෙයක් කරන්න අපි මතක් වෙනවා සලකුණු කරනවා හැබැයි ලකුණු කපලා දානවා මොකද ජීවත් වෙන්න දන්නේ නැහැ ඒ නිසා අනාගතයේ වශයෙන් මේ දේ කරන්නේ රූපයක් වශයෙන් වෙන්න පුළුවන් සත්‍යයක් වශයෙන් වෙන්න පුළුවන් දේශනාවක් වෙන්න පුළුවන් ඒක ආයි අපිට කරන්න ලැබෙයි ධනපද ජීවිතයේ ධනක ධර්ම එකට අපි අර මේ පණිවිඩයක් කියන කියන්නේ කැමැත්තක් පහළ වෙන්නේ මම අනිවාර්යයෙන්ම ඕදේ කරනවාය කියන එකක් ගන්නෙ නෑ. ඒකට ඒක ඡන්දරාග වශයෙන් හිත බැඳෙන්නේ නෑ. ඒ නිසා ඒකට ගම් ගෑම මොකද වෙන්නේ? බොහොම අලු ගම් ගෑමක් තමයි තියෙන්නේ. වටිනාකම දුන්නොත් ගම් ගොඩයි චුට්ටක් වර්ණාගම දුන්න යාන්තම් තමයි තියෙන්නේ. හිතියොත් ජීවත් වුණොත් කරනවා නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එවං විහා යාත්‍රා ප්‍රහෝරත් මතන සංවේ බද්ධේක රත්තෝති සන්තෝ ආචිත්තේ මුනි ආනිය තමයි බද්ධේක රත් කියන්නේ උතුම් හුදකලාවේ වාසය කරන අතීතයේ ලකුණු කපලා එහෙ ගිහිල්ලා වාසය කරන්න යන්නේත් නැහැ. අනාගතේට ලකුණු දීලා දෙන්නේ මොකද ඒ ලකුණු කපලා හින්දා එහෙ පදිංචියට යන්නේත් නැහැ. එහෙනම් පදිංචියන්නේ කොහොමද මේ මොහොතේ හටගන්න ධර්මතාවයන්ගේ යථාර්ථය දැකීමට පමණයි යා කැමති. ඒ නිසා තමයි යාගේ ඇලි වැලි වාසය කියන උතුම් හුදකලාවේ ඇලෙනවා කියන එකපත් දෙයක රත්ත කියන්නේ ඇලෙනවා කියන එකයි. හොඳ සඳුරු සිතක් තුළ යා ඇලි ගලි මේ හිතේ අර ඇලෙන ගැටෙන ගැති මොකුත් නැහැ. අත්හැරීම පිළිබඳව තමයි යා තියෙන්නේ. මොකද හැම දෙයක්ම යා දකිනවා වෙනස් වෙලා නැති යන දේවල් ඇත්තේ. ඒ නිසා අපි මේ වර මේ මොහොතේ හදගන්න දේවල් වලට ඇලෙන්න ගැටෙන්න යන්නේ උපේක්ෂාවෙන් යා කටයුතු කරනවා. උපේක්ෂා හිත කියන්නේ මොහොම සුන්දර ලස්සන හිතක් ඒව නෙවෙයි. ඒක එහෙම පදිච්ච වෙලා ඉන්න පුළුවන් එකකුත් නෙවෙයි. ඒ යථාර්ථය දැක්කගෙන තමයි එහෙම පුළුවන්. මොකද උපේක්ෂාව කියන්නේ අතහැරලා තියෙන්නේ. ඒක අපේක්ෂාව කියන්නේ හිත පවත්න්නේ නැහැ. හටගත්ත ගමන් අතාරිනවා. ආයෙ කඩලා බලන්නවත් බෑ. ඇයි කඩලා බලන්න දෙයක් නැහැ. ඇයි අත ගන්නකොට නිරුද්ධනේ. ඒ නිසා අතට ගන්නකොටම ආයෙ බලන්න බෑ. ගිහින් ඉවරයි. ඉතින් ඒ නිසා ගිහින් ගිහින් ඉවරින්ද බලන්න යන්නේ නැහැ. අපිට මේ අතට ගත්ත ගමන් තියෙනවා. තේරෙන්නේ දෙකින් ගියේ එක තමයි යනම් බලන්නේ. ඒකට සම්පූර්ණ අපි නිතරම අතීතයත් එක තමයි මේ. දැන් මේ මොහොතේ බැන්නේ ගමන් ඒ බැන්න සද්දෙ මොකද වෙන්නේ? ගිහින් ඉවරයි උනාට මොකද වෙන්නේ? බැලපු දේ ගත්තා හිතටම කඩ කඩ කඩ වල්නවා ඊට පස්සේ. ඇයි එහෙම කිව්වේ? එහෙම කියන්න ආйти නෑ. ඉතින් ඊට පස්සේ ඒකත් එක්ක තමයි උනා ගමන් කරනවා යටි ඉදිරියට යනවා. ඉතින් සමේ මොහොත් එකයි අපි ගත්ත තල්ලන්න දෙයක් නෑ. ඉතින් අතහරින්නමයි වෙන්නේ. ඉතින් එහෙම කරන්න ලේසි පාසු වැඩකුත් නෙමෙයි. එහෙම කරනවා නම් එක එකයි සම් මේ බද්ධේක රට බද්ධ කියන උතුම් රට කියන්නේ හිනේ උතුම් හුද මානසික හුද කලාවේ ආයතක වාසය කරන කෙනෙක් වෙනවා දිවා රාත්‍රී දෙකේම තවල් කාලේ විතර නෙවෙයි රාත්‍රී කාලේ විතර බුදුනේ දිවා රාත්‍රී දෙකේම එකයි ඒවම් යාදි ආසාපි අහෝරත් මතන් දිතගෙන දිවා රාත්‍රී දෙකේම එයාට තමයි මේ සොඳුරු හුද කලා මානසික සුවේ වාසය කරන කෙනෙක් බවට පත් වෙන ඉතින් හැමදාම මේ අතීතයේ කියන දේ අවබෝධ කරගන්න ඕනේ වෙනස් වෙලා ගිහින් ඉවරයි අනාගතේ තාම පැමිණලා නැහැ පැමිණිච්ච නැති දේවල් වලට සැලසුම් ගොඩ කර කර ඉන්න වැඩකුත් නැහැ මේ මොහොතේ දේවල් යථාර්ථ දැකලා ඒවා නුවණින් විමසන දෙයක් හටගත්තොත් ඒ දේ සිය පිටුවාගෙන බලන්න ඕනේ මොකද්ද සංස්කාරයක් ඇති ඒ නම් ඒ සංස්කාරයේ හේතු හට ගැනීමෙන් හටගන්න හේතු නැතිවීමෙන් නැති වෙලා. නැතර මොකද වෙන්නේ? ඒකත් එක්ක ආය අපි ඉදිරියට යන්නේ ඒක මොකද මේ මොහොතම අතහැරලා දානවා. ගංගාන්නේ නැහැ. ඒක මතක් වුණත් ගන්න නැතිඳ එන්නේ නැහැ. ආ ඒක ඉතින් අතගෙන නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දන්නවා. ඒ නිසා ඒක තායේ ගංගාල නැතිඳ මතක් වුණත් ආය එන්නේ යන්නේ නැහැ. ඉතින් මේ හැමදෙනාටම බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල සිහි පිටවාගෙන මේ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පත්ී යුතුව ලෝතර භාග්‍යවත් බුදුචාන් වහන්සේ දේශනා කරපු යුතු වටිනා ධර්ම පිසවෙනී කරා ඒ තුළින් අපේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් ඇතිපත් වුණා ඒ වගේම අර දිනේදී ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ දැක්වීමෙන් ධර්ම දානමය පින්කම සිද්ධ වෙනවා දේශනා කිරීම තුළින් අමෘත දානමය පින්කම සිද්ධ වෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම තුළ අපිට ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා භාගතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. මිනිස් ජීවිතය සැබෑ ලෙස සතරෙන් සොම්නසින් ඉන්න උන්වහන්සේ ධර්මයේ කියලා දීලා තියෙනවා. සැබෑ සතර කොතනද තියෙන්නේ කියලා. කෙලෙසුන්ගේ නිදාස් මානසිකත්වයේ තමයි සැබෑ සතර සොම්නස තියෙන්නේ. ඉතින් ඒ ස්වභාවය උන්වහන්සේ අවබෝධ කරගෙන කාගෙන් මත උපදේශකෙන් තොරවයි දේශනිත මේ දේශනා තුළින් අපට උන්වහන්සේගේ මහා ශ්‍රද්ධාව සම්මා සම්බුද්ධ භගවා ස්වාක්කාතෝ භගවතා ධර්ම උන්වහන්සේගේ ධර්ම මනාකොට දේශනා කරපු දෙයක්. සුපටි පරමෝ භගවතු සාව සම්බතතාග සාවක සංඝයා මේ විදියට හිත දියුණු කළ රහතන් වහන්සේලා මේ මානසිකත්වය තුළ හැම මොහොතේම ජීවත් වෙන්නේ ඒ නිසා උන්වහන්සේලා සුපටි පන්නයි සුපටි පරමෝ භගවතු සාවක සංඝ රත්නයේ ක්‍රම අපේ මහා ශ්‍රද්ධාවක් ගෞරවයක් බාක්‍ය කැපෙන මේ දේශනා කිරීම අසනකට ශ්‍රවණය කරන උදාතන් වහන්සේලාගේ මනස මොනතරම් පැහැදිලි පිළිසුදු මනසක් මොනසාන් මානසික සුවයෙන් උන්වහන්සේලා හිටියද මොකද අතීතයත් උන්වහන්සේලා ගමන් කරන්නේදී අනාගතයටත් මේ මොහොතේ හටගන්න ධර්මතාවයන්ගේ යථාර්ථය බලලා ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උන්වහන්සේලාට වාසය කිරීමේ මානසික හයියක් හක්තියක් තිබුණා. ඒ නිසා අපිට මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ ත්‍රිවිධ රත්නය කිරීම මහා ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. ඒ නිසා මෙන්න අපේ මේ මොහොතේ අපේ සිත සංතානවල තුරුණුවන් කෙරෙහි යන ශ්‍රද්ධාවක් ගෞරව බද්ධ ප්‍රසාද හිතක් පහළ වුණා නම් ඇති වෙන පින මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහා වර්ණා පුණ්‍යසත්‍ය රාශියක්ම මේ මොහොතේ අපේ සිත සංතාන තුළ අපිටස් කරගත් අද දිනෙදිත් විශේෂ ආශිර්වාද පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඔක්තෝබර් 15 වෙනි දින ධර්ම දේශනා සඳහා අනුග්‍රහය දක්වන්නේ ඔක්තෝබර් මාස 15 වෙනි දින පන්දිනේ සමරන නුගේදුර රෝහණ රණවීර මහතාට ආශිර්වාද කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ කැම්බරාහි පදිංචි රමිත් පුතා ඒ වගේම නුගේගොඩ පදිංචි බිනද දේවිකා මහත්මිය සහ පුතා රුක්මල් විසින් අද දිනේදී තමන්ගේ ඒ පියතුමාට ආශිර්වාද කිරීම සඳහා දායකත්වයේ සපයනවා ඉතින් මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් නරෝහණ රණවීර මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා ලැබුවා වූ වසර තුල තවදුරටත් සියලු කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබේවා හිසේ පටන් දෙපතුල දක්වා තිබෙනා වූ සියලුම රෝගාබාධ අලක පතක දියත්තක්මින් දුරීභූත වේවා කරගෙන යන සියලුම වෛද්‍ය ප්‍රතිකාර ආදී අසන් ඒවා සාසක පවත්වාගෙන යන සත්‍ය ධෛර්යලා වාසන ලැබේවා කරගෙන යන සියලු කටයුතු සාර්ථකව නිර්වද්‍යතව පවත්වාගෙන යන සත්‍ය ධෛර්ය වාසන උදාපත් වේවා ඉති අනාගතයේ තව තවත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සම්පේපසනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය දහයේ වාසනාව නිරුක් නිරෝගී සුවපත් භාවය සහ සතවර්ෂ ආදී කාර්ය දීර්ඝාය සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද දිනේදී දානමය කටයුතු සඳහා අනුග්‍රහය දක්වන්නේ තරංගිකා විජේ සිරිවර්ධන මහත්මියයි කවින්ද කලන්සූරි මහතාගේ පන්දිනය සඳහා සෙට්ටැටීම සහ පවුලේ සියලු දෙනාට සෙට්ටැටීමටත් දෙකලාපනන්ද මහත්මය සහ පුතුණුවන්ට සිත් පැතීමටත් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවාද දිනේදී මේ රැස්කරගත් වූ සකල යුද කුසලාන සංසධර්මයන්ගේ හේතුවෙන් බලයේ පුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ආරභා බලයෙන් කවින්ද කලන්සූරි මහත්මයාට සකසාන්තය යහපත වේවා ලැබුණා වසර තුන සියලු කටයුතු සාර්ථක පවත්වාගෙන යන ලැබේවා රණුගේ සරුන්ගේ ගින්නෙන් ජලයෙන් වශයෙන් සාධින්ගේ කිසිම අන්තරාවක් නොවේවා කායික මානසික සාහනි ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම දෛනික ජීවන කටයුතු ආදී මේ සියල්ලම සාර්ථක පවත්වාගෙන යන සතවත් ශාදී කාලය දීර්ඝ සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද සිදු කරනවා ඒ වගේම දිකලාපනාන්ද මහත්මිය නිසා පුතුණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායුෂ වේවා සීලෝම සංඥා ප්‍රාර්ථනා පූර්ණ සංඥාම සඵල කරගන්න ඒ වගේම සීල කටයුතු සාර්ථක පවත්වාගෙන යන්න සත්‍ය ධෛර්ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා ඒ වගේම අද දිනේදී අපි මේ රැස් කරගත්තා වූ මේ සකල කුසලාන සංසධර්මයන් ධර්ම දේශනා සදායදාකත්වයේ සැපියුම් සිල් දෙනා නමින් මේ පරිලෝකීය සිනාතීන්ටත් ඒ වගේම දානකුවන් කටයුතු සඳහා අනුග්‍රහ දක්වා ඔය පින්නතුන්ම යන්තාත්මය පරිලෝකීය නාථ මිත්‍රාදීන් නැත්නම් මේ සද්ධර්ම ශ්‍රවණය කර මේ පින්නතුන් සියලු දෙනා නමින් යන්තාත්මය පරලෝකේ නාතිමිත්‍රයයි සීන් නැත්නම් අතීත සංසාරයේ පටන් මේ ජීවිතේ දක්වා අප සියලු දෙනාගේම ඥාතින් අපි රැස් කරගත් වෙන සියතින් කරගත් වෙනක් හා සමානව සාදු කියලා අනුමෝදන් වේවා මේ උතුම් පින අනුමෝදන් වීමෙන් ලැබූ ජීවිත සුවපත් කරගන්න ලැබේවා ආයුෂ වර්ණ සබබල ප්‍රඥාවන් ලැබේවා සසර වසන අතුරු නිවන් දක්නා ජාති දක්වා සාපිපාසා දිනුකටපත් වෙනමේ ඊතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නම මේ පින උපකාර වේවා කියලා සියලු ඥාතීන් පින් අනුමෝදන් සිදු කරමු. සියලුම දෙවි දේවතාවන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු ලෝකවාසී සත්‍යයන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු සත්වෝ මේ පින් අනුමෝදන් වලා සෝපත් භාවිතපත් වේවා. ඒ වගේම කොරෝනා සංගත රෝගය නිසා වෛද්‍ය ප්‍රතිකාර කරන ලබන සියලු ලෝකවාසී සත්‍යයන් ඉක්මන් සුවය ලැබේවා. ඊට ආත්මයෙන්ම රෝගයේ දුර වෙලා හැම දිනකටම පහසෙන් දෛනික කටයුතු සාපවත්වාගෙන යන්න ලැබේවා. අද දිනේදී මේ ධර්ම දේශනා සඳහා තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ සැපිය පින්නතුන් ඒ සියලුම දිනකටමත් දානමාන කටයුතු සඳහා උපකාරයක් පින්නතුන් සියලුම දිනකටමත් ඒවා සකස් කරලා තාම ශ්‍රද්ධා ගෞරවපත්ති පූජා කරන්නේ පින්නතුන් සියලුම දිනකටමත් ඒ වගේම වසාරාධනා කළේ සියලු කටයුතු සංවිධානය කරලා බලන උපස්ථාන කරන්නේ පින්නතුන් සියලුම දිනකටමත් ඒ වගේ මේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්නතුන් හැමදෙනාටම පෞල් දූදම් ඥාත මිත්‍රිතයන් සිස්සාන දෙනාටමත් මහා සංඝරත්නයේ දැස්සටක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දාන ආදී පින්කම් සීල ආදී ගුණ ධර්ම සමතිපස්සනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝාෂය ලැබීවා කියලා අපි ආශිර්වාද සිත මේ පරිලෝකීය සියලුම නාමයන් සිහිපත් කළ පින්වන මතන් සිදු කරමු අපි රැස් කරගත් ප්‍රධාන කරුණේ ධර්මය අනුමෝදන් වෙලා අප සියලු දෙනාගේ නාමයේ ජීවිත සුවපත් කරගන්න ලැබීවා කියලා අපි ආශිර්වාද සිදු කරමු. ඉදං හෝ ඥාතිනම් හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එත්තාවතාච කම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා නිත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතමස අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤ කම්මං නාසවත්ත්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤේ Sadu.